ගෞරවනීය සංගරත්නයේ අවසරයි අපි නේවාසික උපාධික මහතුරු සම්බන්ධ කරගෙන අවස්ථාවේදීට බ්‍රහස් සෙනසුරාදා. අපි ධර්ම සාකච්ඡාවකට තුඩු දෙනවා. පෞගි දවසවල තිබුණු নানা ආකාර කටයුතු නිසා සෙනසුරාදාව අපි ඉලියුණා. ඒක සාමාන්‍යයෙන් දැන් අපිට ලැබෙන බොහෝ විට මාසිකට එකක් වගේ දවසක අමතර වැඩ වැටුනේ නැත්තම්. ඉතින් අදත් ඒ වගේ අමතර වැඩ වෙන්නේ නැතුව ලැබිච්ච සෙනසුරාදාවක් අපි ඒකේ මුල් විනාඩි ස්වල්පය පාවිච්චි කරන අපේ විවස්ථාව සිහිපත් කරගන්න. ඊට පස්සේ අපි සාමාන්‍ය ඵල සූත්‍රය අමතර කරපු තැන ඉඳලා ඉදිරියට ඉදිරිපත් කරගන්නවා මාතෘකාවල් ලබා ගැනීම සඳහා ධර්මඥානය සඳහා ඒ අනුව අපිට සම්බන්ධ වෙන අයට සාකච්ඡාවට විස්තර සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. තම තමන්ගේ භාවනා අත්දැකීම් ආධ්‍යාත්මික ජීවිතේ ප්‍රශ්න සහ හෝ මේ අපි ඉදිරිපත් කරන සාමාන්‍ය ඵල සූත්‍රය ධර්ම කාරණා. ඉතින් මම මේ මතක් කරන් දීතුනේ අපේ සාකච්ඡාවේ කාලසටහනයි. ඉතින් මතක් කිරීමෙන් පස්සේ සීල් දනාගේම දැනගැනීම පිණිස මම විවස්ථාව අදට නියමිත කොට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.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 ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අසාසනික අදහසකින් තොරව ශාසන પરමාර්ථයන් අදාළ සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීර්ය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛෝ භික්ෂු පිරිසටගෙන්ද ශාසන પરමාර්ථයන් වෙත හිත දුන් සම්බුද්ධ දේහිත ප්‍රතිපatti මාර්ගය ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනා වැඩි පරිත්‍යාගශීලී ගුණ නුවණති ආධාර කාර්ක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම ශාස්ත්‍රාව සම්පූර්ණ විය යුතුය. ශික්ෂාසා ජීවෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහය ප්‍රතිවත්‍ය පිළිබඳව හෝ විවිධ මත ભેදයන්ගෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙහි උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භාව්‍ය පුද්ගලයන් ඇතුළත් කරගත යුතු හේයින් මෙහි කරන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙකුත් වාද විවාද පහළ වීමට ඉඩ ඇති වන හේයි. හේයින් උත්තමාර්ථය වැළෙහි යාමට හේතු පැන හේයින්ද සමාන ගති සිරිත් සිරිත් ඇති විසක් විය යුතුය. ගිහි පැවිදි කාවිසින්වද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයේම සඳහා භික්ෂුන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපන කමිට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදීකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියේ සාරලන සෑම අධ්‍යාපනයක්ම දිය යුතු වනෙහි යෝගාභ්‍යාස ආශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දිනු කළ යුතුය. නිව කල්ලාණ අධ්‍යාශීන උත්තමාර්ථය ලබා ගැනීම වනෙහි පිරිසිදු පැවතුම් දිනු කරමින් කොහොම්කම් වංචක බව චාටුකතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාර පංචමානි ප්‍රධානං ඥානි ඉද රාජකුමාර බික්කු සද්දෝ හෝති සද්ධාස් තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සංවේපාගිනියා ගානියා සමන්නාගතෝ හෝති. නාති සීතාය නාචුන්නාය මජ්ජමාය ප්‍රධානක්ඛමාය අසටෝ හෝති අමායාවි යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපාදාය ථාමවා දල්ලපරක්කමෝ අනික්ඛිත දුරෝ කුසලීසු ධම්මේසු පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤා සමන්නාගතෝ හෝති අරියා නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා හිමානිකෝ රාජකුමාර පංච ප්‍රදානං ඥානි ජනමජ්ජිම නිකායේ බෝධි රාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ කළ යුතුය. පබ්බාදීන්තෝ පිසෝදෙත්වා පබ්බාජේතයි වදාළෙහි පැවිත ලබා ගැනීමට පැමිණි වුණු වහොත් ඔහු ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූ දසසිල්ල සීලයක පිහිටුවා පඬු පලාසයක වශයෙන් සුදුස්සනක නවත්වා පෙරණ බණදාම් හා වත්පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූ පැවිදි කළ යුතුය මහාන කිරීමට නුසුදුසු ප්‍රෞජ්‍යාදී දෝහාදීන් හෝ පිංගුර නැති අනුවන සදහ නැති කුසීත කම්මාදී ප්‍රභාගයන්ගෙන් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තින් ඉවත් කළ යුතුය. ಜಾති ભેද කුල ભેද ආදී නිසා ශිෂ්‍ය ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු විනාශකීමක් පාලන කරගත යුතුය. යමක වැසිරෙන කුසල් පිරී අකුසල් වැඩේ නම් එබඳු කවරකෝ ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලැජ්ජී විසිකී ලැජ්ජී ධර්මයන් වැඩසියා කියින් පරීක්ෂාකට භාරගත යුතුය. පිළිතින් මේ පැමිණෙන පිටිමින් අභ්‍යාස ලැබීමට පැමිණෙන හේරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරන විචාරාම සුදුසු බහරකාරාදී නැති විටම ඇතුළත් කරගත යුතුය. පිටිතින්නෙන හේරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්ලී කරන උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසකමාහිපාණන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මපි සමනුපස්සාමි යං එවං මහතෝ අනත්තාය සංවත්තති අතේ ධම් භික්කවේ පාපමිතතා යයි වදාලේ සරණාර්ථයට හේතු පාපමිත ආශ්‍රේ විසකුරු සපුන් මෙන් බහැර කොට සුද්ධා සුද්ධේ සංවාසං කප්පය වූ ප්‍රතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයන් නිපීඨා එබඳු ලජ්ජීන් සමගම ධම්මාමිෂ සම්භෝගවල යෙදී යුතුය කලට සුදුසු පරිදි සිකපත මැදීමට කිසියෙකුට කිසිදක් නොලබෙන පරිදි පංච සතික සංගායනාවේදී තබා වදාළ සංගඥාත්‍ය සීකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සීලය සං ආරක්ෂා කළ යුතුය. ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකම් සීලයද හොඳින් අසා බලා දැනගෙන කිකිව අණ්ඩන් යනදී ගාථා වලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තන්න පරිපූර්ණතෝ නසීලං පරිපූර්ති අනාදී ධර්මයන් සීකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සීලවත් පිළිවෙත් හොඳින් දැනගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කළේටි. ගෝචරා ගෝචර ආචාර අනාචාර පැවතුම් හා කෝණාදී වාංක ප්‍රතිපදා පිළිබඳව පැවැත්වෙන කරුණු හොඳින් දැනගෙන දලදඬු ගතිය කොහොන්වත් නොපුරා සාන්ත දාන්තෝ ජුප්තපන භාවයෝ පුරුදු කළ යුත්තාහ ගම් වැදීම් බණ කීම් ආදී අසා කටයුතු දෑව හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගෙන් අවසරේ පරිදි ඒ දෙහි යෙදිය යුතුය. නීතාරාමතා, භාසාරාමතා, ගණසංගනිකාරාමතා ආදී සාසන ප්‍රතිපරිහාන ධර්ම සාන සාසන හානිකර ධර්මයන් නිනොයදී දෙතිස් කතාවෙන්ගින් තොරව අපිච්ච කතාදී දස කතා වස්තුලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදී යුතුය. දිනක් පාසා දස ධම්ම සුත්ත, අනුපාන සුත්ත ආදී කරුණු හොඳින් දැනගෙන නිතර මෙනෙහි කළ යුතුය. පරියාප්තියෙන් වෙන්න ප්‍රතිපatti ප්‍රතිවේද සාසනත්වයේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පරියාප්ති ධර්මයේ ග්‍රහණයද ධාරණයද කළ යුතුය. ප්‍රතිදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශන ආරාධනදී සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවන සේද කුල දූෂණ ආදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. ඔව් මේ අපි කියවන්ට ඉදනේ අපේ විවස්ථාවේ අංක 57 වෙනි පළවෙනි අංක විෂයයි. ඉතින් මේන් අපේ විවස්ථාව කීමේ අංකය સમાપ્ત වෙනවා. අපි ඊට පස්සේ යනවා එදා නතර කරපු තැන ඉඳලා සාමාන්‍ය ඵල සූත්‍රයේ සාකච්ඡාවට අද අදාළ කොටස ඉදිරිපත් කරගන්න අපි ආරාධනා කරන ධාතුනි කුටියට මේ කාරණා ඉදිරිපත් කරන්න කියලා.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 එක්වරක මම වෛරාටිපුත්‍ර සංජයන් කරාගේමි. ඕ ගොස් ඔවුන් හා සතුටු වීමි. සතුටට කරුණු වූ සිත රැඳවිය යුතු වූ කතා නිමවා පසක ඉඳගතිමි වහන්ස. එසේ ඉඳගත් ගත්තෙම් ඕ නමතා බවත් සංජයනි. යම්සේ ඇතරුවෝය අසරුවෝය යන මොවුන් හැම මේ අත්භවහිම තමන් විසින් අත්දැකිය හැකි ශිල්ප නිසා ජීවත් වෙද්ද එයින් තමන් මාපියන් තම අමුදරුවන් තම මිතුරන් කම්කරුවන් සුවපත් කෙරෙද්ද පිනවද්ද මහන බමුණන්ට දන් දෙද්ද බව සංජේනි මේ පරිද්දෙන්න මහන දමෙහිත් මේ අත්දැකීම දැකි දැක්ක හැකි ඵලයක් දැක්විය හැකිදයි මේ කීමි ඒව උත්තේ භන්තේ සංජයෝ බෙල්ලට්ටි පුත්තෝ මං ඒ තද ගෝච අත්තිපරෝ ලෝකේති ඉති චේ මං පුච්චසි අත්තිපරෝ ලෝකේති ඉති චේ මේ අස්ස අත්තිපරෝ ලෝකේති අත්තිපරෝ ලෝකෝති ඉති තේ නං ව්‍යාකරේයං ඒවන් තිපි මේ නෝ තථා තිපි මේ නෝ අඤ්ඤතා තිපි මේ නෝ නෝ තිපි මේ නෝ නෝ නෝ ටීපි මේනෝ නත්ති පරෝ ලෝකේති පෙයාලං අත්ථීච නත්ථීච පරෝ ලෝකෝ පෙයාලං නේවත්ති න නත්ති පරෝ ලෝකෝ පෙයාලං අත්ති සත්තා ඕපපාතිකා පෙයා ඕපපාතිකා පෙයාලං නත්ති සත්තා ඕපපාතිකා පෙයාලං අත්ථීච නත්ථීච සත්තා ඕපපාතිකා පෙයාලං නේවත්ති න නත්ති සත්තා ඕපපාතිකා වේයාලං අත්ති සුඛ අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලාම් විපාකෝ වේයාලං නත්ති සුකට දුක්ඛටානං කම්මානං පලාම් විපාකෝ වේයාලං අත්තීච නත්තීච සුකට දුක්ඛටානං කම්මානං පලාම් විපාකෝ වේයාලං නේවත්ති න නත්ති සුකට දුක්ඛටානං කම්මානම් පලං විපාකෝ පෙය්‍යාලං හෝති තථාගතෝ පරම්මරණ පරම්මරණ පෙය්‍යාලං න හෝති තථාගතෝ පරම්මරණ පෙය්‍යාලං හෝති ච න හෝති ච තථාගතෝ පරම්මරණ පෙය්‍යාලං නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණති ඉති චේ මං පුච්චසි නේව හෝති න න හෝති තථාගතෝ පරම්මරණාති ඉතිචේමේ අස්ස නේව හෝති න නහෝති තථාගතෝ පරම්මරණාති ඉති තේ නං ව්‍යාකරෙය්‍යං ඒවන්තිපි මේ නෝ තථාතිපි මේ නෝ අඤ්ඤාතා තීපි මේ නෝ නෝතිපි මේ නෝ නෝ නෝතිපි මේ නෝති වහන්ස මෙසේ මා කී කල්හි වෛරාණි පුත්‍ර සංජයෝ මට මෙය කීහ පරලොවක් ඇද්දැයි හිඳින් මා ਵਿਚාරයි නම් පරලොවක් ඇතැයි මට අදහසක් අදහස් වී නම් පරලොවෙක් ඇතැයි යුස්මත යුස්මත් හට එය විසඳන්නෙමි. එහෙත් මෙසේත් මාගේ අදහසෙක් නැත. පරලොවක් ඇතැයි එපරිදි වූ අදහසකුත් මට නැත. අන් පරිද්දෙකුනුත් මාගේ අදහසක් නැත. පරලොවක් ඇත්තේ නොවේ යයි කියත් මාගේ අදහසක් නැත. පරලොවක් නොමැත්තේ නොවේ කියාත් මාගේ අදහසක් නැත. පරලොවෙක් නැත්තේදයි ඉඳින් මා ਵਿਚාරයි නම් පරලොවෙක් ඇත්තේත් නැත්තේත් වේදයි මා ਵਿਚාරයි නම් පරලොවෙක් නොම ඇත්තෙක් ඇත්තේත් නැත්තේත් නොම වේදයි මා ਵਿਚාරයි නම් මේන් සව පරලොවක් උපදනා සත්තු ඇත්ත ඇද්දයි මේන් සව පරලොව උපදනා සත්තු නැත්තේදයි මේන් සව පරලොව උපදනා සත්තු ඇත්තෝත් නැත්තෝත් වෙද්දැයි මෙයින් සැව පරලොව උපදනා සත්තු ඇත්තෝත් නොම වේද්ද නැත්තෝත් නොම වෙද්දැයි කුසල කුසල කර්මයන්ගේ ඵල විපාක ඇද්දැයි කුසල කුසල කර්මයන්ගේ ඵල විපාක නැද්දැයි කුසල කුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේත් නැත්තේත් වේදැයි කුසල කුසල කර්මයන්ගේ ඵල විපාක ඇත්තේත් නැත්තේත් නොවේදැයි සත්‍යය මරණින් මත්තේ වන්නේදැයි සත්‍යා මරණින් මත්තෙහි නොවන්නේදයි සත්‍යා මරණින් මත්තෙහි වන්නේත් නොවන්නේත් වේදයි සත්‍යා මරණින් මත්තෙහි වන්නේත් නොවන්නේත් නොවේදයි මෙසේ මා ਵਿਚාරයි නම් සත්‍යා මරණින් මත්තෙහි නොමවන්නේයයි නොවන්නේ නොවේ කියා මට අදහස් වී නම් සත්වති මේ මරණින් මත්තෙහි නොමවන්නේය නොවන්නේ නොවේ කියා යුස්මත් හට එය විසඳන්නෙමි මේ කාරණය මෙසේම යයි ඉත් මට අදහසක් නොවේ. එසේම මේ කාරණය වෙතයි මට අදහසක් නොවේ. අන් සැටියකින් මේ කාරණේ වෙතයි මට අදහසක් නොවේ. මේ කාරණේ මෙසේ නොවෙද්දයි මට අදහසක් නොවේ. මේ මෙසේ නොයන්නේ නැත ඉද මට අදහසක් නොවේ යනුයි. ඉත්තං කෝ මේ බන්තේ සංජෝ බෙල්ලට්ටි පුත්තෝ සම්දිත්තිකං සාමාන්‍ය පලං පුට්ටෝ සමානෝ වික්ඛේපං ව්‍යාකාශි සේයතාපි භන්තේ අම්භා අම්බා වා පුට්ඨෝ ලබුජං ව්‍යාකරෙය්‍ය ලබුජං වා පුට්ඨෝ අම්බං ව්‍යාකරෙය්‍ය ඒවමේව කෝ බන්තේ සංජයෝ බෙල්ලට්ටි පුත්තෝ සම්දිට්ඨිකං සාමාන්‍ය පලං පුට්ඨෝ සමානෝ වික්ඛේපං ව්‍යාකාශි වහන්ස මා විසින් වෛරාටි පුත්‍ර සංජයෝ සරුවන් සරණයි පිරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ මේ අපි පොඩ්ඩක් පරක් වුණා මේ කතා කලේ කරන්නේ. ඔව් අපි යනවා සාමාන්‍ය ඵල සූත්‍රයට අහුම්කම් දෙන්න. ඕම සම්බන්ධ වෙලා ඉන්නේ. වහන්ස වහන්ස මා විසින් වෛරාටි පුත්‍ර සංජෝ සාන්දුෂ්ටික සාමාන්‍ය ඵලයේ විචාරණ ලදුවෝම අපර්යන්ත වික්ෂේපය ඉමක් කුණක් නැතිසේ වචනයන්ගේ ප්‍රශ්නය ඉවත් කිරීම පැවසූහ වහන්ස අඹ විචාරණ ලද්දේ දෙල්ගන කියන්නේ දෙල් විචාරණ ලැබුවේ අඹ ගැන කියනුයේ යම්සේද. එසේම වහන්සේ වෛරාටික සංයෝග සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵල විචාරණ ලැබුවම වික්ෂේපේ පැවසූහ. තස්සමයන් බන්තේ ඒ තද හෝසි. අයංච ඉමේසං සමන බ්‍රාහ්මණං සබ්බ බාලෝ සබ්බ මූල් හෝ කතංහි නාම සම්දිට්ඨිකං සාමාන්‍ය ඵලං පුට්ඨෝ සමානෝ වික්ඛේපං ව්‍යාකරිස්සති ඉති තස්සමය තස්ස මයිහම්බන්තේ ඒතද හෝසි කතං හිනාම මාදිසි සමනං වා බ්‍රාහ්මණං වා විජිතේ වසන්තං අපසාදේතබ්බං මඤ්ඤ මඤ්ඤාති සෝකෝ අහම්බන්තේ සංජයස්ස බෙල්ලාටි පුත්තස්ස භාසිතං නේව අබිනන්දින් නප්පටික්කෝසින් අනබිනන්දිත්වා අපටික්කෝසිත්වා අනත්ත මනෝ අනත්ත මන වාචං අනිච්චාරිත්වා තමේව වාචං අනුග්ගහ අනු අනුගන් හන්තෝ අනි අනිකුජ්ජන්තෝ උට්ටායසන පක්කාමින් වහන්ස ඒ මට මේ තෙමේ මහණ බමුණන් අතුරෙන් හැමගෙන්ම බාලතමය මුඩ්ඩහතමය සාන්දෘෂ්ටික සාමාන්‍ය ඵල ਵਿਚාරණ ලදුවේම කෙසේනම් වික්ෂේපය කියාපාන්නේ දැයි මේ අදහස විය වහන්සේ ඒ මට කෙසේනම් මා වැන්නෙක් මා රටවැසි මහණෙකු හෝ බමුණෙකු හෝ වෙහෙසිය යුතු කොට සිතන්නේදයි මේ සිත විය. වහන්ස, ඒ මම් වෛරාටිපුත්‍ර සංජයන්ගේ වචනය නොම පැසසීමි. ඒට විරුද්ධ බසකුත් නොකියමි. නොපසසා විරුද්ධ බසකුත් නොකියා නොසතුටු වූයෙන් නමුදු නොසතුටු නොසතුට හඟවන බසක් නොනික්මවා ඒ ඔහුගේ වචනය සාර විසිනුදු නොපිළිගනියු නොපිළිගනුයම් සිතද නොතබම් නොතබුණුයෙන් හුනස්නෙන් නැගී නික්ම ගියමි. සිතද නොතබනුයෙන් සිත ඇද නොතබේ. වාදේ පාළියේදී අපටික්කෝසින් අනබිනන්දිත්ත අපටික්කෝසිත්ත අනත්තමනෝ අනත් අනත්තමන වාචං අනිච්චාරිත්වා තමේව වාචං අනුග්ගහන් අනුග්ගන් අන්තෝ අනික්කුජ්ජන්තෝ උට්ටායතනා පක්ඛ කුජ්ජන්තෝ අනික්කුජ්ජ සාමාන්‍ය චේතන චේතන දහකන්නේ අමරා වික්ෂේපවාදී කියලා මොනවදෝ කියනවා මෙහෙන් අල් අමර අමරා වික්ෂේපවාදී කියන්නේ වගේ යූලායවා වල්පත ගත්තාසේ ආදායවා ආන්දගේ ඔළුවෙන් තමයි ටිකක් හරි අල්ලන්න පුළුවන් එක හරි සෙවල පට්ටයක් වගේ තියෙන්නේ. ඔළුවෙන් සාමාන්‍ය පොල් කට්ටක් වගේ අල්ලතයි හතර පැත්තෙන් අහුවෙනවා. එයින් පැනපු ගමන් අල්ලනකොට ස්විච් කාලා පැනනවා. ඒකක තමයි මේ ළඟදී ග්‍රීසියක ආවේ. ග්‍රීසියක කියලා කිකා. ග්‍රීස් කාගෙන ගිහලා ගෑනු බලාගන්න. ඌවල්ලන්ට යනට ඌව ඌ පැනලා යනවා. ග්‍රීස් කාගෙන ඉන්නේ. ඉතින් ඌ ගෙවල් වලට කඩාපයි. ඉතින් මේ ග්‍රීසියක පළවෙනිම මූණක් තමයි අම්මා මේ ආඳා. ආඳා යවා වල්පත ගත්තාසේ කියනවා ආඳු අල්ලන්න හරි රසයි. මොකද ආඳගේ මස හරිම මේ වාජී කර්මයි. ඉතින් ඒක නිසා මේ කොහොමරි අල්ල ගන්න හදනවා. ඒක වැඩි දඟලන සතෙක් නෙමෙයි. ඔහේ ළඟගත්ත ගමන් ඉන්නවා සාමාන්‍ය පොල් පිටක් වගේ පේන්න තියෙන්නේ. හැබැයි අල්ලන් හිතෙන්නේ වලිගෙන් එන්න එන්න වලිගෙ තුනි ගම් පයින්. මේක මේ ආන්දුලකට ගෙහෙල්ලෙවලා මේ පරිලෝක ඇත්තේ දිගුවොත් පරිලෝක තියෙනවා. මේ මන් නම් ඕක එකක්වත් පිළිගන්නේ නැහැ. මයි ළඟ දැනනත් නැහැ. මේ ඒවා කියන එකක් නැහැ. වෙන එකකුත් නැහැ. ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියන වචන හර දිගටම කියනවා. ඉතින් බුදුජානනාසේ කාලේ වගේ මේ කවුරුරි ශාස්ත්‍රවසේ වෙයිකෝ නැත්නම් වාදකාරී කල්ලාන්න ප්‍රශ්න 10ක් තිබිලා තියෙනවා. ඒ ප්‍රශ්න 10 ප්‍රශ්නෙම උගුලක්. අල්ලව ප්‍රශ්නේ බාර ගන්නකොටම අහුවෙලා ඉවරයි. ඉතින් ඒවට අව්‍යාකට ප්‍රශ්න කියලා සර්වඥාන්සේ සඳහන් කරන්නේ. සර්වඥාන්සේ උත්තර දෙන්නේ නැහැ. උත්තරේ ප්‍රශ්නේ බාර ගැනීමෙන්ම සම්මිච්ඡාදිත්‍යකට අහුවෙන්නේ නැහැ. ඒවත් දීමෙන් ඒ මනුස්සයත් මේ ශාස්ත්‍රු ගෞරවයෙන් නෙවෙයි යහන්නේ ශාස්ත්‍රුන් වහන්සේ පරීක්ෂා කරන්නේ. ඒක හරිම වාදයට විතරයි කියන්නේ. එහෙම නැත්නම් කෙනහිල්ලක් තියෙන. සර්වජනක ප්‍රතික්ෂේප කරනවා. තුකි ඒ වාද ඇහුවාම මේ සංජය බෙල්ලට පුත් කියන්නේ මෙලොවක් ඇද්ද පරිලොවක් ඇද්ද මවෙක් නැද්ද පියක් එකක් ඇද්ද හොඳ නරක දෙක ඇද්ද පින්පව් දෙක ඇද්ද තථාගතයන් වහන්සේ මරණයෙන් පස්සේ වන්නේද කිව්වම වන්නේත් වෙයි නොවන්නේත් වෙයි 18 නෙවෙයි 18 නෙවෙයි ඔන්නෝම කියලා මේ උත්තර දෙනවා. ඒ නිසා සාමාන්‍යව ගෙදරතොට වැඩ කරන මිනිසෙකුට ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද මේ ගැට ගන්න කියලා තේරෙන්නේ. මල්ලෙන් ගහලා නිකන් ඉන්නවා. ඉතින් අන්තිමට මේ මිනිසයා අහන්නේ මේ මිනිස්සුක් නෙවෙයි අහන්නේ මේ අජාසත් රජුරෝ ඔබ වහන්සේලා වහනකම් කරනකොට සන්තෝෂෙන්ද ඉන්නේ. එච්චරයි අහන්නේ. මේ වැඩේ යනකොට මොකද්ද හම්බෙන අතවාසිය. ඉතින් මෙයා කියනවා මයිලකට කෙනෙක් ඇවිල්ලා මෙලොවක් ඇද්ද කියලා අහුවොත් මම ඔයා කියන එකට විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි මම නම් පිළිගන්නේ නැහැ. මෙලොවකුත් ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ, නැත්තේ කියන්නෙත් නැහැ. උන් ඔය විදිහට එලෝ මෙලොව හොඳ නරක හරි වැරදි පිළිබඳව උත්තර දෙනවා. ඉතින් මේ රජුරෝ තේරුම් ගන්නවා මේ ශාස්ත්‍රූවරයෙක් වශයෙන්, අධ්‍යාත්මයක් ඇති මිනිහෙක් වශයෙන්, ආගමක් ඇති මිනිහෙක් වශයෙන් තුච්චම මිනිහා තමයි මේ මිනිහා. අනික එක්කනා කියනවා කර්මයේ වැඩ කරන්නේ 100 100ක්. අනික කියනවා දෙයයන් ආදී තමයි ලෝකෙම වන්නේ. තව කෙනෙක් කියනවා හොඳ නරක විතරයි ලෝකෙ තියෙන කියලා එක එක මත දානවා. ඒ හැම කෙනාටම සදාචාරාත්මක වගවීමක් ඒ ඒ වාදයේ තුල තියෙනවා. මේ අමරාවි කියපු වාදයේ තුල කිසිම සදාචාරාත්මක වගකීමකට උත්තර දෙන්නේ නැහැ. ඔබ මොන දේ කෙරුවක්වත් ඇති වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මේ මනුස්සයත් නිකම්ම නිකන් ගැරන්ඩියාවක් වෙනවා. ඉතින් රජාදත්ත රජු කියනවා මම දැකලා තියෙන මේ ප්‍රශ්නෙන් පැනලා යන මේ සාස්ත්‍රුණ වහන්සේ තමයි සාස්ත්‍රුණ වහන්සේලා අතරම බාලයව මූඩයව. අදාන්තම පුද්ගලයයි කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ ඒ වුණාට මේ මගේ රාජ්‍යයේ ඉන්න ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් වැඩි මතයක් දෙනවා කියලා මරන්නේයි, එලවන්නේයි. ඉතින් මම මේ මම මේ මතයට එකඟ නැහැ. හැබැයි එකඟ නැති බව කිව්වේ නැහැ. මුවින් නොවන මම පිට වුණා. මේ මනුස්සයා නම් ඉන්න ඉන්න කට්ටියගෙන් අන්තිම දුර්වලයි කියලා. ඉතින් ඒව තමයි අද දේශපාලන වේදිකාවල සිද්ධ වෙන්නේ. ඉතින් මොකක් හරි කාගෙන් වැරද්දක් කරගෙන ඒක ඒ පැත්තට මේ පැත්තට පතුරු ගහ ගහ ඉන්නවා මිසක් එයා කියන දෙයක් නැහැ. මේ සංජය බෙල්ලට පුත කියන දෙයක් නැහැ. කවුරු හරි අහපු දේ මිනිහා බයි වෙලා තියෙන සත්තු මරන හොරගම් කරන මිනිහෙකුත් නෙවෙයි. ඔය වැත්ත කරලා ඉන්නවා එයා ළඟට එනවා මිනිස්සු. සාස්ෘත්‍ය බාර අරගෙන. ඒන මිනිස්සු පිස්සෝ. ඒ මිනිස්සු අහන්නේ මෙලොවක් තියෙනවද පරලොවක් තියෙනවද කියන මිසක් මේ එලොවක් පරලොවක් අහනවා මිසක් වර්තමාන මොහොත ගැන අහන්නෙත් නැහැ. කවදාකවත් ප්‍රශ්න කරන්නේ කිසිම යෝගාවචරයේ කිසිම දවසක මේ වර්තමාන මොහොතේ තියෙන සාධාරණීකරණය හෝ වර්තමාන මොහොතේ තියෙන පවතිනවද කියලා අහන එක සාස්ෘණාංශ කෙනෙක් අහන්න ඕනේ නැහැ. සාස්ෘණාංශිකාට යන්නේ මොනවා හරි පුරස්විච්ච දෙයක් කරගෙන. මේ මනුස්සයා ඒකට මේ පැත්තේ මේ පැත්තේ මල්ලෙන් ගහලා අමරා වික්ෂේපවාදය කියලා කියනවා. මේ අමරා වික්ෂේපවාදයේ තීරුම් ගත්තොත් විතරයි සර්වඥාන්සේකේ තියෙන ප්‍රායෝගිකත්වය දැනගන්න පුළුවන් වෙන උන්වහන්සේ යමක් දීලායි තියෙන්නේ. ආශ්‍රත් ප්‍රසවාසය බලපං. වර්තමාන මොහොත බලපං. ඊට සාපේක්ෂව තියෙන අනිත්‍යයට උන්වහන්සේ වත්තර බඳින්න බැඳිලා නැහැ. නමුත් අර මිනිස්සු අහනවට උත්තර දෙගෙන ඕක දිගේ කතා කරන්න යන්න යන්න මගෙන් කාලේ නාස්ති වෙනවා. උඹෙත් කාලේ නාස්ති වෙනවා. වර්තමානයේ හිටපන්. ඒකට තමයි උන්වහන්සේ දෙන්නේ. එතකොට අහන්න පුළුවන් වර්තමානයේ හිටපන් හම්බෙලා අපි මොකද්ද? මොකද්ද අත්දකලා තියෙන්නේ? වර්තමානයේ වාත තියෙන. එච්චරයි. ඕක තේරෙන්නේ නැත්නම් කොයි තාවකවත් නෑ. වර්තමානිත අවුරුද්දක් ඉඳලා බලන්න චිත්තක්ෂණයක් ඉඳලා කිසිම දවසක ආතතියක් නැහැ. කිසිම දවසක අසහනයක් නැහැ. කිසිම දවසක දැවිලි දැවිලි නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ වර්තමාන මොහොතේ ඉඳලා උච්චතර ලාභ ලැබෙයිද කියන සැකේ තියෙනවා නම් වර්තමාන මොහොතේ හිටියත් ආතතිය තියෙනවා. වර්තමාන මොහොතේ හිටියත් දැවිලි දැවිලි තියෙනවා. මොකද එයාට හිතෙන්නේ මේ වටිනා කාලයක් හම්බෙලා නිකන් ඉනවා. ඉතින් ඒ නිසා අර කොහොිනවා මේක කොහොිනවා ඒ හොින හැම වෙලාවකම ආතතිය. ඒ නිසා මේකෙහි සමහර විතක මේ පොට්ටපහන් සූත්‍රයේ සරෝජාන්සේ පෙන්නනවා මේ වර්තමාන මොහොතේ ධර්තේ තමයි සංසාරය කියන්නේ. કોઈ ධර්තේ මිදිලා ඉන්නවා නම් චරය නිවන කියන්නේ. රිලැක්ස් එකේ ඉන්නවා. එච්චරයි මේ ලෝකේ ඔක්කොමලා මොකද්ද අල්ලගෙන ඒකට දඟලනවා, පොර කනවා, තටමනවා. ඒ දඟලින් පෙර කිල්තර වෙන තියෙන තාක්කල් අතදී තියෙනවා. ඒකේ මාර්ග දෙකක් තියෙනවා ජීව කාමක දේවල් සඳහා හෝ දේශපාලනාත්මක දේවල් සඳහා තටමනවා. ආධ්‍යාත්මික දේවල් සඳහා එහෙම නැත්නම් නිර්ආමිෂ දේවල් සඳහා තටමනවා. ඊගොම නිවන සඳහා තටමනවා. ඒ තටමන හැම එකකම තියෙනවා ආතතිය. නිවන සඳහා කීක පුදුදන්සිකි පතක් කරනවා. <clears throat> පටන් ගන්නකොට අනික් ආතතිය අයින් කරන්න මෙතන ආතතියක් තියෙනවා තමයි. හැබැයි කෙලවරේ නෑ ආතතිය. ඒකයි නිවන තියෙන එකම වෙනස. අනිත් හැම එකේම පටන් ගන්න තැනල ඉවර වෙනකම් අඟු ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ පිච්චෙම ඉව තමයි සිද්ධ වෙන්නේ. නිසා මේ අමරාවිච්චේ වාදයේ හොඳම සමාජයේදී බලනකොට අද තියෙන විවිධ භාවනා ක්‍රම දිහා බලනකොට විවිධ දේශපාලන ක්‍රම දිහා බලනකොට විවිධ ආගම් දිහා බලනකොට ඔක්කොම ප්‍රතික්‍රියා විතරයි. මොනවා හරි මතයක් තියෙනවනේ ඒකට විරුද්ධව කතා කරගෙන ඉන්නවා මිසක් ආ. ඒ මිනිස්සයා මොකද්ද කියන්නේ? ඒක ඌ විඳලාද කියන්නේ කියලා අහපු ගමන් ඔක්කොම දිවි ගැලවිලා යනවා. අර කොහොඳ නැහැ මේක හොඳ නැහැ මේ මත් මේ මේ මත් මේ කිව්වට හරි උඹ මොකද කියන්නේ? උඹේ මූල ධර්ම මොකක්ද? උඹ මොන වගේ වාදයක් ඇති කෙනද කිව්වොත් ඉතින් ඒක උඹ කරනවාද? ඔය ප්‍රශ්න දෙක අහපොන්ද? කිසිම කෙනෙක් කියන දේ කරන්නේ නැහැ කරන දේ කියන්නේ නැහැ ඒක නිසා මේ වගේ දේවල් මේ ණය ක්‍රමයට ලෝකේ වටන්න බැරි දේවල්. මොනවාරි ආවම ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් වෙන්නේ නෙවෙයි නොවෙන්නේ නෙවෙයි කියලා කිව්වට පස්සේ ඉතින් කාටවත් මොකක් කියන්න බෑ. ඉතින් අපේ උපේක්ෂාවෙත් බුදුරජාණන් සුපෙන්නන උපේක්ෂාවෙත් ඔය ලහුණු ටික තියෙනවා. යම්කිසි දෙයකට ගිහිල්ලා අතිරණව ගත කරන ගතිය. ඒ අතිරණේ මේ අතිරණේ වෙන සමාර්ග සාධනීය අතිරණයක්. මේක නාස්තික අතිරණයක්. ඉතින් ඕනම කෙනෙකුට තියෙනවා මේ වගේ ළම මිනිස්සු ළඟ ගියාම ඒ මනසට දුන්නේ සදාචාරයවත් නැහැ. අදාචාරයක්වත් ඉස්සර වෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරලා තියෙනවා මේක තමයි ලෝකේ තියෙන වාදවලින් මුලින්ම බුදුරජාණන්සේ මේ අදින පොට්ටපය සූත්‍රයේදී කියනවා මේක තමයි මුලින්ම අයින් කරන දේ. සාකච්ඡාවටවත් ගන්න නැහැ. මොකද ඒ තරම නාස්තිකයි මේක. ඒ තරම බුක් බඩයි කම්මැලි න්‍යායක් මෙතන තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ අකිරිය වාදයක් කියන්නේ. ඉතින් මේ ක්‍රියාවාදයක් කතා කරන්නේත් නැහැ. අතරමැදට යනවා. ඒක තීරුම් ගන්න බුදුරජාණන්සේගේ තියෙන මේ මධ්‍ය ප්‍රතිපදා තීරුම් ගන්න අනිවාර්යයෙන් මේ වගේ අන්තවාදී මත, මන්තවාදී දර්ශන ඒකට පැවිචිච්ච දේවල් <clears throat> පිළිබඳ සැකිල්ල දැනගන්න ඕනේ. අදත් විශාල වශයෙන් ලෝකෙ පැතිරලා තියෙන්නේ මේ කරගෙන යන වැඩ පිළිවෙලට විරුද්ධ පක්ෂේ විතරයි. අඩුපාඩුකම් කතා කරගෙන ඉන්නවා මිසක් ඒ කෙනෙකුට මේ ඉදිරිපත් කරන්න තේමාවක් නැහැ. ඉදිරිපත් කරන කාරණාවක් නැහැ. අරක හොඳ නැහැ, මේක හොඳ නැහැ, අරක හොඳ නැහැ, මේක හොඳ නැහැ කියලා ආන්දගේ වලික ප්‍රතිපත්තිය තමයි කියන්නේ.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 මොකද ඒ පින්සත්. අර මේ සරත් ඒ ඔක්කොම මේක ඔක්කොම ගෙනවා. තව තියෙනවා ඒක නිසා මේ වැඩේ මේ මේ අමරාවික්ෂේපවාදී බුදුරජාණන්සේ පෙන්වන්නේ එක විදිහක උපේක්ෂාව. හැබැයි ඔහි හිටියට කෙලස් කැපීමක් කොහොමඩක් අසිදු වෙන්නේ ඒක නිසා මේ කරදර එන වෙලාවේදී හිරිහර එන වෙලාවේදී ඉද්දෙන වෙලාවේදී කුප්පන වෙලාවේදී මේකට තමයි වැඩ කරන හැටියෙන් අන්ත අසහනයට තමයි වැඩ කරන හැටියෙන් තමයි තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ මගේ භාවනාවේ වැඩක් වෙලා තියෙනවද මට ප්‍රශ්නයක් ආපුවාම තව කෙනෙක්ගේ ගා ගන්න නැතුව අවුල් කර ගන්න නැතුව මේ ප්‍රශ්නට උත්තරයක් දෙන ගමන් මමත් ගා ගන්න තු ඉන්න පුළුවන්ද කියලා තේරෙනවා තේරෙන එක මගාරින ක්‍රමයක් තමයි ඔය අමරාවි කියපුවාදී ඒක සාමාන්‍යයෙන් ඔය පෞල් ජී පෞල් වල ගා කරාට දිකසාද වෙන්න හේතුව ඒ පෞල් පිළිබඳව කිනක පිළිබඳ උනන්දු නැති වුණාට පස්සේ පුදුමාකාර කරැල්ලක් සිද්ධ කරනවා ප්‍රශ්නයක් අපම උත්තර නොදී බෑ දෙන උත්තර වලින් පේන පටන් ගන්නවා එපා වෙලා තියෙන්නේ කියලා ඒක නිසා මේක භාගයක් අපේ තුල ක්‍රියාත්මක වෙනවා. අපිට අනවශ්‍ය දේවල් වලදී අපි ඔයගේ අමරාවික්‍යපවාදයක් දානවා. ඒක හොඳට මතක තියාගන්න. මුල සිට අග දක්වාම අමරාවික්‍යපවාදයේ තියෙන එක පුදුජානන්සේ විසින් මුලින්ම මේ විනාශ අයින් කරන මූල ධර්මයේ ඒක නිසා මේක ටිකක් මේ වගේ තැනකමත් වෙලා අජාසත් රජුරෝ මතු නොකළා නම් බෞද්ධයෙකුට හිතනම් මොකටද මේවා ඉගෙන ගන්න කියලා. වැඩක් නැහැ නේ මේ මේ දවස්වල තිබුණු පරණ දේවල්. දැන් අපි භාවනා කරනකොට මොකටද කියලා. කවදා හරි Taman තුලත් මේ අනවශ්‍ය ප්‍රශ්නයක් කවුරුරි අහනකොට Taman එකෙන් පැනලා යන දෙන උත්තර ටික දිහා බලනකොට අදාළ නැහැ කියලා හිතලා. බැඳපු ගෑණි අහන ප්‍රශ්න තියෙනවනේ. මිනිහට කවදාකවත් ඇහින්නේ නැහැ. කොහොමඩක්වත් ඇහෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ ඉති ගෑණි කියන්නේ අයියෝ තමසෙට කිව්වේ කියලා මට වුණා කියනවා. අමාරුසේ නිතරම කියන්නේ මට වුණා කියලා. ආයෙසරයක් කියනවා මට වුණා කියලා. ඉතින් අන්තිම බලනවා අර ගෑණික් වෙනවා. මේ මිනිහත් එක මොන දීක කෑවා. දැන් තුන් සැරයක් කියලා තමයි ඇහිලා නැහැ. ඇහෙන්නේ නැතුව නෙමෙයි අමරාවික් කියනවා. ඇහුණත් දෙන උත්තරේ කල්ැතු නිශ්චිතයි. ඉතින් ඒ නිසා දෙන්නෙක් අතර සම්බන්ධතාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ දෙන තුර කාමේ නැත්තම් ඉවරන්නේ අමරාවික් එපාදෙන් තමයි. එපා වෙන්නේ. ඉන්දර මොකට මොකද්ද තියෙන මේ සම්බන්ධය ඇති වටිනාකම. ඒක නිසා බඳින්න ඉසලා තියෙන ප්‍රේමේ බැඳලා පස්සේ තියෙන ප්‍රේමේ අතර වෙනස. පහුවෙනට පහුවෙනට මේ මිනිසයා කියන දේ නෑ අයියා. අහුණක් දෙන උත්තර සුද්ධම රාවික්කේ බවයි. අහුණද කියලා તો අහුණා. ඉතින් කරනවාද බලමු බලමු පස්සේ කරමු. කොහොම කියලා මල්ලෙන් ගහන්න. ඇත්තටම රාවික්කේ වාදේ නැතුව දවස ගැට ගහන්නත් බෑ. ඔක්කොම ප්‍රශ්න වලට මුහුණ දීගෙන කරන්න බෑ. ඒ නිසා අපි පාවිච්චි කරන අමරාවික්කේ වාදේ දැනගෙන මෙන්න මෙතනදී සංජය බෙල්ලට්ටි පුත්ත තමයි මම ඇතුලේ ඉන්නේ කියලා දන්නවනේ. අන්න ඒකේ තියෙන මේ ප්‍රශ්න ප්‍රශ්නෙන් පෙරහැරීම සඳහා අවශ්‍ය දේට ලබා ගැනීම සඳහා අනවශ්‍ය දේෙන් කරහැරීම සඳහා අපි පාවිච්චි කරන ක්‍රමය. තේරුම් ගතර වගේ වෙනවා බුදුහාමුදුරුවෝ ආදී උත්තරමනාදලා තුච්චයි කියලා සලකපු දේ නිතරම සිද්ධ වෙනවා උදාහරණයක් වශයෙන් කියනවනම් අපි අදුක්කම සුඛ වේදනාවට අමරාවික්කේ පවාදේ තමයි පත් කරන්නේ. සුඛ වේදනා දුක් වේදනා දෙක නම් අපි ළඟ උත්තර සහ ක්‍රම වේද තියෙනවා. අදුක්කම සුඛ වේදනා වෙනකොට අපි අමරාවික වාදයට යනවා. ඒක ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ ඒක හොඳත් නෑ ඒක නරකත් නෑ ඒක නිසා ඒක වර්ණ ගන්න අමාරුයි. සංඥා කිසිත් නැති තත්ත්වයට යනකොට අමරාවික වාදයට එනවා. ඒක කියන්න ඕනෙත් නෑ කියලා ඇති වැඩකුත් නෑ කියන්න එතන දෙයක්කුත් නෑ කියන්න සංඥාවකුත් නෑ අමරාවික වාදයට. ඉන් මෙපිට තියෙන සංඥාවල් ගොරෝසු සංඥාවල් පිළිබඳව අපි පොත් ලියලා පළ කරලා බොහොම සීල් එකක් ගහගෙන හිමිකම් ලැබෙන්නේ කියලා සියලු කෙනාටම නැතුව අල්ලගන්නත් හදනවා. ඒ නිසා හැම වෙලාවෙදීම අපේ හිත මධ්‍යම ප්‍රතිපදාවට අමරාවික්කේ පාදේ තමයි දාන්නේ. බුදුරජාණන් කියනවා එහෙම කෙරුවොත් අපි ඉතික් කරන්නේ භ්‍රමචර්යයේ අවසාන සාරයට අවසාන මදේට ය아가න්න හම්බ වෙන්නේ. මොකද එතන හිත අල්ලන්නේ. එතන හිත ලූට පයින් ගතියක් තියෙනවා. හිත මගාරවල යන ගතියක් තියෙනවා. එරුම් කරට බයි මීහරක වගේ. ඉතින් එතන දැනගෙන ගියොත් එහෙම පේනවා. මෙතන සම්බන්ධ වෙන්නෙත් නැහැ, නොවෙන්නෙත් නැහැ. ඒක පිළිබඳව වචන ප්‍රකාශ කරන්න ගියවම අහුවෙනවා. ඒක නිසා මේ මධ්‍යම ප්‍රතිපදාවට අපි සාමාන්‍ය කාම්භෝගී පුද්ගලයා අමරාවිකේ පවාදේ තමයි දාන්නේ. එතින් එනකොට පාරට පයින් ප්‍රසවාසී ඉවරලා ඉවරලා ආස්වාසේ පටන් ගන්න ඉස්සෙල්ලා සිස් කාලා පයින් කොහෙන් ගියද දන්නේ. ඊට පස්සේ පටන් ගන්න ආස්වාස ප්‍රසවාසී අල්ලනවා. ඊට පස්සේ ඉවර වෙන ප්‍රස්වාසයෙන් ඉවර වෙන ආස්වාසයෙන් කෙලවරට ගිහිල්ලා ඊගායක පටන් ගන්නකන් තියෙන මැද හරියදී අවරන් කියප ආඳගේ පිට වගේ කටසු පිටක් වගේ අල්ලන්න නැතු යනවා ඒක ඇල්ලුවොත් අපේ හිත කොහොමද මේ නොදන්න දේවල් හිතින්ම වාගෙන දන්න දේවල් වලින් කතාව හදාන නොදන්න දේවල් වලට චින්තාමේ දාගෙන මේක පුරවන්න හොඳ මං හිතනවා හොඳම වැඩේ තමයි මේ මැද හරිය අපි ළඟ තියෙන අමරාවික්කේ වාදී කියලා දැනගත්තොත් ඒක ආස්වාදන ප්‍රසවාසයන්ට උඹ දන්නවද නොදන්නවද ආස්වාදලා පක්ෂේ මොකද්ද එතන තියෙන්නේ කියලා ඇහුවොත් දෙන උත්තරේ ඔය සංජය බෙල්ලට දීපුත් දෙන උත්තරේ තමයි ආස්වාද ප්‍රසවාස දෙක දන්නේ කියන්නත් බෑ ආස්වාද දෙක අතර මැද දන්නවා කියන්නත් බෑ ආස්වාද සාපේක්ෂ මොනවද තියෙන්නේ කියන්නත් බෑ. හැබැයි කියාගන්න බැරෙන්න මොකද්ද තියෙන්නේ? දුවලට බැලුවොත් තියෙනවා. ඉතින් ඕක ප්‍රකාශයටපත් කරන්න ගියාම හුඟදෙනෙක් හිතනවා කර්මස්ථානචර බණි යමරාවි කියවාදේ කතා කරනවා කියලා හැබැයි ඊතරම තමයි සත්‍යය තියෙන්නේ. ඊතරම තමයි මධ්‍ය ප්‍රතිපදා තියෙන්නේ. ඒ කමටහන් දෙන්නෙම එතන විස්තරය ගන්න. යෝගාචර කට්ටස් කාලා පයින්නවා එතනින් එහා පැත්තට. ඒ ටික විස්තර නොකර කමටහන් මාතාව ලියන හැටි බලනකොට හැම කෙනාටම සාහිත්‍ය සමානයක් දෙන්න වටිනවා. හැම කෙනාටම Nobel Prize එකක් දෙන්න වටිනවා. එතෙන්ද හරියට එනකොට පන්නේ හැටි. හරියට ඒ ටික විස්තර කරන්න නැතුව මේ පැතර මේ පැතර පයි. ඉතින් ඒක දන්නවනම් මේක අපිට අදාළ නැති මේක එදා හිටපු සංජය විල්ලාටි පුත්‍ර විතරක් අදාළ කාරණාවක් නෙවෙයි. මනස එක අරබු <clears throat> නැති කඳුරු ගුහාවක් ගැන මේ කතා කරන්නේ. ඉතින් භාවනා කරනකොට බලන්න ඕනේ මේ මනසට යම් ආකාරයකට බුදුජානනාංශේ එහෙම නැත්තම් මේ අඩුවානේ. අජාසත් රජුරෝ කියනවා නම් මේ සාස්ත්‍රුන් අතර විතර මූඩයම මේක බාලයම මේක මෝඩයම මේකයි කියලා අපි අන්න ඒ වෙලාව වෙනකොට විශේෂයෙන්ම ධර්මයේ සහ සාධාරණත්වයේ විශේෂ ඉතින් දෙනකොට අපි පයින් හැටි දකිනකොට අන්න ඒක නැති කරගන්න මේ ඒ වෙලාවේ මොකද්ද සාන්දිටික ඵලෙ ඒක විශ්ලේෂණය කරන්න බැරි වෙලාවේදී Taman විදින වර්තමාන වශයෙන් අත්දකින්න දේ මොකද්ද කියලා ඇල්ලුවොත් එච්චර දුර නෑ ඔය කාරණාවල් ගන්න. නමුත් අපේ යාන්ත්‍රණය හැදිලා තියෙන්නේ හිත හැදිලා තියෙන්නේ. එතෙන් යන විස්තර කියන්නෙත් නෑ. ඒක බලන්නෙත් නෑ. විස්තර කියන්න ඇහුවත් ඒක පෞද්ගලිකත්වයට ඇඟිලි ගැහිමක් වගේ මගාර වෙන ගතියක් තමයි තියෙන්නේ. ඒක නිසා මම මගේ අදහස් ඉදිරිපත් කිරීම මෙතනින් <coughs> නතර කරනවා. ඉන් විරුද්ධ ධර්ම සාකච්ඡාට ආරාධනා කරනවා. මේ කියන විකේපවාදයේ මත හෝ තවගේ භාවනා මත හෝ එහෙම නැත්නම් අනිකුත් අදාළ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ දේවල් මත. වික්ෂේප හිත වික්ෂිප්ත වෙනවා කියලා කියන්නේ. ඒක ඒක එල්ලයක් නැහැ. අන්‍ය විහිිත වෙනවා. අන්දමන්ද වෙනවා. දැන් කාලේ කියන්නේ ඔළුව ක්‍රේල් වෙනවා. අංජබජල් කියලා වචනක් තියෙනවා. ඒ වගේ වහා මට බයිනවා මේ ඕන නැති වචන ත්‍රිපිටකේ දාන්න හදනවා කියලා. අවසරයි ස්වාමී මූලධර්ම ප්‍රශ්නය. ආ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙනකොට සාරිපුත්‍ර සංසදීලා දින අර නිර්වචනය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මට දෙක එකක් කියලා දුන්නොත් අනිතෙක් කියලා දෙනවා. තමයි මොකද්ද ඉන්දිය ධර්ම කියලා අදහස් කරන්නේ. ශ්‍රද්ධා බල, සති බල, ශ්‍රද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන එක ප්‍රමාදේන කම්පති සති බලන් කියලා තියෙනවානේ. ඒ වගේ අනිත් ඒ වගේ නිර්වචන කොහොමද කියලා ඒ දැනගන්න. ඒක පරිසම්පදා මාර්ගයේ බල කතා කියලා පොතක් තිබ්බා. පරිසම්පදා මාර්ගය කියලා ඒක ඇති ඒක වැටෙන්නේ මේ කුද්දක නිකායේ බල කතා කියලා කුඹලා බල ඒක නෙවෙයි. බලකරවල කුඹලා කරවල නෙවෙයි බල කතා. කුංචි කැලක් තියෙනවා. ඒකේ තියෙනවා සම අසද්දේ අකම්පන කම්පතිති සද්දා බලං කුසීතේන කම්පතිති විදිය බලං සමාදේන කම්පතිති සති බලං වික්ඛිතේන කම්පතිති සදා සමාධි බලං අවිජ්ජායන කම්පතිති පඤ්ඤා බලං කියලා තියෙනවා. ඒක අරගෙන ඒක බලලා ලියා ගන්න. එතකොට මේ ඊට පස්සේ ඒක අටුවාව බලලා විස්තර කරන්න කිසිම තැනක ඔය කියන අපි භාවනා කරන පැත්තක් පෙන්වන්නේ නැහැ. ඒගොල්ලෝ නමුත් ඒ වචනේ ලියලා තියෙනවා. මේ සාරිපුත්‍ර සාංශේ ඉඳලා දක්වාම ඇවිල්ලා තියෙනවා කියන්නේ. අවසරයන් තෝරන මේ පංච සීක බල කියලා කොටනක හම්බුනේ. ඒ ඒ බල කතා අර්ථේ විවිධ මාතෘකා තියෙනවා. අපි දන්න කොටස විතරක් නෙවෙයි. බුදුජානනාථගේ අරහත් බල, සීක බල, එහෙම නැත්නම් දස බල දස බලධාරී කියලා බුදුරජාණන්සේ කියන්නේ සර්වඥාසික තියෙන විවිධ බල. ඉතින් ඒව එක එක එක එක වල බලකතා යටතේ මේක ඉන්ද්‍රිය ධර්මතා බල ධර්ම අතර එක එක එක එක දේවල් ගුණ කරලා තියෙනවා. හැබැයි ඉතින් අර අර කාරණා මාතුකා මේ මාතුකාට සම්බන්ධයක් නැහැ. බල කියන වචනේ අර්ථය තියෙන ඔක්කොම ටික ගුණ වෙලා තියෙනවා. ඒක බලන්න පරිසම්පදා මාර්ගයේ මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ තිබුණ සුවිශේෂත්වය තමයි උන්වහන්සේ පරිසම්පදා මාර්ගය තමයි ඉස්සර කරගෙන ගියේ. ඒක පිළිබඳව හිටපු හොඳම එක්ස්පර්ට්. ඒ නිසා හැම දෙයකටම බලන්න ගියාම ඒකේ මොන හරි සූත්‍රයක අටුවා බලන්න ඕන වගේ උන්වහන්සේ දන්න මේ පොතේ මෙතන බැලුවොත් මේ සූත්‍රයේ කියන කාරණා ටික ගොනු වෙලා තියෙනවා. ඒ නිසා ඒක මේ ලොකුයි. ඒ පරිසම්ද මාර්ගයේ පොත විසුද්ධි මාර්ගයේ වගේ. නමුත් මුළු ත්‍රිපිටකයේම සිව්පිරිසිම් ව්‍යාපත් සිව්පිරිසිම් ව්‍යාපිලිබඳව පරිසම්බිදා කියලා කියන්නේ යමක් කාට හරි යමක් කියන දේ තේරුම් ගන්න සහ ඒක නාර තේරුම් කර දීම සඳහා අංග සම්පූර්ණ වෙන්න නම් අභිධර්මයේ තේරුම් ගන්න ඕන කියලා අභිධර්මාචාර්යවරු කියනවා. ඇත්තටම කියනවා නම් අභිධර්මයටත් වැඩිය ප්‍රාථමිකයි මුලයි. මේ පටිසම්භිදා මාර්ගයේ ඒකේ තියෙන ඔක්කොගෙම මේ සමීකරණය ඔක්කොගෙම සර්කිට් එක. tire පිටිපස්සේ වැඩ කරන හැටි. ඒක මේ ත්‍රිපිටකයේ භාෂාවමයි තියෙන්නේ. වැඩ කරන පරිශීලනය කරන්නේ. මේ බලන්න මේ මාතිකා ටික තියෙන එකේ බල කතා. අන්තිමට වගේ තියෙන දෙවෙනි කොටස ඇත්තේ අරගෙන හදාරන්න. එතකොට මේ බල සම්බන්ධ හැම මාතිකාවක් වගේ එකේ සඳහන් වෙලා තියෙනවා. අසරසන මේ පංචසේක බලවල මේ ශ්‍රද්ධා බල, විරිය බල, ඊළඟ සිහිරි බල, උත්තප්ප බල කියලා තියෙනවා. ඊට පස්සේ ප්‍රඥා බල කියලා තියෙන්නේ. මේ හිරි බල, උත්තප්ප බල කියන්නේ සංස මේ සීලය ගැන දේ සඳහන් වෙනවා. සීලයේ සීලේ ප්‍රාථමික අවස්ථාව තමයි ඉන්දිය සංවරේ ඉන්දිය සංවරේ පාත්මක අවස්ථාව තමයි හිරියෝතප්ප. හිරියෝතප්පලි ඉන්දිය සංවරේ ඉන්දිය සංවරෙන් සීලේ. ඒ විදිහ තමයි ඒවා එකින් එකින් හැම එකම ඔගේ විස්තර කරනවා. විස්තර කරනවා කියලා කියන්නේ ශ්‍රද්ධාව, කුසල ඡන්දේ ඊගාට අදිමොක්කය. ඊට පස්සේ ක්‍රියා ශක්තිය ශ්‍රද්ධාවේ වීරිය නැහැටි හරි ලස්සනට එකින් එකට එකින් එකට පරිණාමය වෙලා යනවා. ඒ ශ්‍රද්ධාව කියලා පටන් ගන්නතර කතා ඉවර වෙන්නේ වීරිය. ඉතින් අපි වීර්ය පටන් ගන්න පල්ලයට එනකොට සද්ධාහින් ඉවර වෙනවා. ඉතින් අපි බලනවා සද්ධාවේ වීර්ය දෙක දෙකක්ද එකකම පරිණාමයක්ද කියලා. මේක එකකම පරිණාම. ඉතින් තැන්තන් වලින් කපලා කියන මේ හරි සද්ධාව මෙතන කොතනින්ද කපන්නේ කියන එක එක නැති එක තැන් වලින් කපනවා. මහලුවගේ කඳ කපන්නේ මෙතනින්, ඔළුව කපන්නේ මෙතනින් කිව්වට පස්සේ දැන් ඌරා මැරුවට පස්සේ ඌරා මරණ කාට ඔළුව හම්බ වෙනවා. ඌ සෑහෙන බෙල්ල තියාගෙන කපා ගන්නවා. ඌට නිකන් උලියට හම්බෙන කුලියට දෙන්නේ ඌරෙක් මරපන් ඌරගේ ඔළුව දෙනවා. ඉතින් ඌරගේ ඔළුව කපන බෙල්ලක් නැහැ නේ ඌරට. ඌ පුළුවන් තරම් මේ හැටියෙන් තියලා කපා ගන්න ගෙදර ගෙනියන්න. දැන් ඒතර ඌර අයිතිකාරයෙක් කපන්න කිව්වොත් එහෙම කපන්නේ බෙල්ලෙමුත් ඔළුවෙමුත් කැල්ලක් තියාගෙන. ඒ කපන එකගේ හැටි. ඒතකොට ඉසකඳ ගාත්‍රා කියලා ඌරයි කපන්න ගියාම මර මිනිහට ඌරගේ කුලියට හම්බෙන ඔළුව නම් ඒක ඔළුවට පුළුවන් තරම් තියලා කපා ගන්න. දැන් උරාගෙන මිනිහා මම නම් තීන්දුව කරන්නේ මම උරුවයිති කරන්නේ උර දෙන්නේ පුළුවන් තරම් උරේ ඔළුවයි කැල්ලක් කපලා බෙල්ල පුළුවන් තරම් තමන්ගේ පැත්තට තියන. ඒ වගේ මේ සද්ධාව ඉඳලා වීර්යයට මාරු වෙනකොට කොතරට යනකන් සද්ධාවද කොතනින් වීර්යද කියලා තමන් තීන්දුව කරනවා මිසක් කවුරුර කියලා දුන්නොත් ඒ එහා තේරුම් ගත්ත හැටි පොතේ තේරුම් ගත්ත හැටි නමුත් මේ එකම ධර්මයක්වත් එකිනෙකට සම්බන්ධ වෙලා නැතුව නෑ. ඔබගේ ඇත්තටම කපල වෙන් කරන්න බෑ. කපල වෙන් කරන්නේ මේ අපේ චින්තාමය ඥානවල. මේවා කිසිසේත්ම වෙන් වෙලා නැහැ. අපි මුහුදු ජලය ගත්තාම මුහුදු ජලයේ මීටර් 16 16 16 රත්තරන් කුට්ටියක් දියවිලා තියෙනවා. අනිකෝ සියලු ලෝහ සමග. ඉතින් හැම ගන්න වතුරට එකම රත්තරන් ටිකක් තියෙනවා. වෙන් කරන්න ගියාම කාටද හෙටි වීදිර කියලා රත්තරන් ගන්න එක ලාභයි. මුහුදු වතුර වෙන් කරලා රත්තරන් ගන්න ගියා. ඉතින් ඕකේ තියෙන රත්තරන් මෙච්චරයි, කොපර මෙච්චරයි කියලා කියන වෙනුවට ඕක වතුර කියලා අපි පැත්තකට දැම්මට ඕක හැම එකම තියෙනවා. ඉතින් ඒක නිසාන කළ වෙන් කර ගැනීම තමයි පරිච්ඡේද ඥානය කියන්නේ. වෙන්කොට හඳුනගන්න. වෙන්කට හඳුනගන්න තු වැඩ නැහැ නේ. මුදොත් වෙන්න මෙන්න රත්තරන් තියෝ කියලා කාට හරි දුන්නොත් ඒ බාර ගන්න කැමති නැහැ. ඒ වගේ මේ ලෝකේ හැම තැනකදීම හැම දෙයක්ම තියෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයේදී අපේ මොලේ සම්පූර්ණ පුරුවල් කරලා තියෙනවා. මේක මෙච්චරයි ඉන් එහාට මේකේ සම්බන්ධයක් නැහැ කියලා වගේ වෙන් කරලා දක්වනවා. ඉතින් අධ්‍යාපන ක්‍රම කියන්නේ දැන් ඉන්න අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නෙවෙයි. සර්වත්‍යසේ පින්නවා හැම දෙයක්ම සංඥාවකින් කැලසිලා තියෙනවා. කෙලසුණාට පස්සේ ආයෙ කොහොමද කතුස්නේ වල්ලා කියලා. ඌ අල්ලන දැන් සද්ධාව ඇති. දැන් සද්ධාව කොතනින්ද වීරිය බවටපත් වෙන්නේ කියලා අත් දෙක බලාගෙන ඉන්නහු කවදාකවත් අහුවෙන්නේ. ඊට පස්සේ වීරිය කොහොමද සතිය බවටපත් වෙන්නේ? සතියේ ප්‍රද්දාවේ වීරිය මොනවද වෙනස්කම් කියලා අපි කොලහකට ලියනවා. ඒක මොකක්වත් නෑ අන්තිමට බලනකොට මේ හිටපු ගමන් මේ වීරිය ඇවිල්ලා තියෙනවා. හිටපු ගමන් මේ සතිය ඇවිල්ලා තියෙනවා. සතිය ඉඳපු ගමන් ඉන්ද්‍රියක් කරනවා මෙන්න බලයක් වෙනවා. ඔය අපි කියන දේවල් සංනිවේදනය සඳහා ගත්තට ක්‍රියාත්මක පැත්තෙන් බලනකොට මේක නැතුවත් බෑ මේක ඇතුවත් බෑ. සංනිවේදනය සඳහා මෙහෙම කිව්වට ප්‍රායෝගික වශයෙන් බලනකොට වෙන මොකද්ද වෙන්නේ? ආත්පසින් වෙන අධ්‍යක් නෙවෙයි. නමුත් ඒක කියන්න මෙච්චරම විදිහක් නෙවෙයි වෙන ක්‍රම ඇති. සර්වඥාන්ත විතර ඒක ලස්සන වෙන කවුරුත් කියලා නැති නිසා අපි සර්වඥ වචනේ කේවල වශයෙන් බාර ගන්නවා. ඒකට අපි හැඩ ගැහෙන්න හදනවා මතක තියාගන්න වචන විතරයි, පොත් විතරයි. භාවනා කරනකොට සිදුවෙන දේ අපි ප්‍රතික්ෂේප කරන පොතේ හැටියට නෑ කියලා. ඒක තමයි භයානකම අපරාධය. භාවනා සිදු කරන සිදුවෙන දේ පොතේ ඇහලා විදියට අපේ ගුරු ආමර කියපු නැති විදියට ප්‍රතික්ෂේප කරන නිසා තමයි මෙච්චර කල් මේ වටවලල්ලේ යන්නේ. අපි මේ ඉදිරිපත් වෙන දේ ගුරුවරයා මොනවා කිව්වත් පොතේ මොනවා කිව්වත් Tamange වචනෙන් ඉදිරිපත් කරන්න දන්නවනේ. එහෙනම් නිවන එච්චර දුර නෑ. ඇත්තටම කියනවා ඉදිරිපත් කිරීම තමයි නිවන කියන්නේ. ඇති හැටි දැකීම නෙවෙයි නිවන කියන්නේ. මොන කක්කාවක් හරි කක්කා විදිහට මම දැක්කා කියලා කියන්නේ අපි කාටවත් ගහන්න කියනවා නෙවෙයි. නේද කක්ක වල රත්තරන් කියලා ලියන්න පටන් ගන්න නොබෙල් ප්‍රයිස් හම්බුණත් බොරුවනේ. ඒකෙන් නෑ පොත් වලින් කරන්නේ. ඒක තමයි ගුරුවරු කාපේ ඔළුව නරක කරන්නේ ඕක. මෙන්න මේ මෙම රවුම් කරලා ඇඳලා පෙන්නනවා. ඉතින් අපි හිතනවා මේ ඔක්කොම අර පොතේ තියෙන තාලෙටම භාවනා කරනකොට ඉතින් ලයිට් එක කටපාඩම් කරන්න ගිහිල්ලා අරක පල්ලි වල මේක බලන්න යනවා. මේක පල්ලි වල මේක බලන්න. ඉතින් ඔළුව ක්‍රේල් වෙනවනේ. චූර් පිස්සු හැදෙන්නේ නැතුව පුළුවන්. දීරෙද කරන මේ අල්ලන මිය කනකොට මට්ටම ඉල්ල මිකුලොත් වතුර ගියාට පස්සේ රෙද්ද පතුර ගහනවනේ. වතුර යන කම මිකුල අන්තර කරන්න බෑ. පුත්තේ දැනුවත් එක්ක ඉස්සරහට යන මිනිසයා හතරස් මුලේකින් යන්නේ කිසි වෙනසක් ලෑස්ති වෙන්නේ අත්දැකීමකට තරම් දෙන්නෙම නැහැ. මේ පොත රාමු කරන එක ඔළුවේ දාගත්තට පස්සේ මේ මුරින් පන්සල් කියන පොතෙන් නරකක් වෙනවාමයි කියලා 100ක් කියනවා. පොත දන්න මිනිහා ඒක පාවිච්චි කරන sannivedanayට විතරයි. පළවෙනි තැන දෙන්නේ අත්දැකීම. ඒකට දෙන්නවට පෞෂත්වයක්. ඒක දෙන්න තරම් අපි අපි අදහන්නේ. ඒක දෙන්න තරම් අපි වර්තමාන මොහොත අදහන්නේ. ඒක වර්තමාන මොහොත Tamanda දැනෙන දේ ප්‍රකාශ කිරීමටයි වචන තියෙන්නේ. නැවත වචන වල තියෙන දේවල් වර්තමාන මොහොතට අක්කර ගන්න කියලා. මේ ශාස්ත්‍රය දන්නවනම් රටක් පාලනය කරනවා කියන එක ලේසි නෑ අමාරු නෑ. මෙහෙම කරනකොට රට පාලනය මොකද ඉන්න හරිය ඔක්කොම අංජබජයි. කොයිදෝ බලාගෙන කඳ මෙහෙ තිබ්බට ඔළුව කොයිදෝ කාගේ දුත්ති. එක එක වර්තමාන මොහොත නෑ. මේ වර්තමාන මොහොත දිහා බලනකොට ඔක්කොම බරපතල ඉන්න තියෙන්නේ. තාම පිටර කට්ට ඇතුලේ ඉන්න එක එකත් අවදි වෙන එක බලපුවම ඉතින් ඕන වෙලාවක කරතේ ඉනිසල කීයක් හරි හම්බ කරගන්න එපා. කීයක් හරි අත්දැකීම් ලබා ගන්න එපා කියලා වර්තමාන මොහොත පාගගෙන නටන්න නැතිලා ඒක නිසා ඒ මේ උසස් පෙළ කරනකොට අපිට මේ zoology කරපු මැඩම් කතා කරලා සත්ත්ව විද්‍යාව කියන පොත මට ගෙනත් දීලා කිව්වා මේක අන්තිම පරිච්ඡේදය කියවගන්න කියලා. ඉතින් එතකම මම එක්ස්පර්ට් මේ සතා මේ සතා බවට පරිවර්තනා මේ සතා මේ සතා පරිවර්තනය වුණා මේ සත්තු ගැන හරියට විස්තර දැකලවත් නැති එකෙක් ගැන මේ ඔක්කොම විස්තර කරන්නේ මේ එක එක එක එක එක එක බවට පත් වෙලා තියෙනවා ඉස්ලාම ප්‍රොටෝසෝවා කියන ගහත් සත්‍යයක්වත් පිළ කරන්න බැරි දෙයක ඉඳලා දිගින් දිගට දිගින් දිගට අපි සත්‍යයන් බවට පත් වෙලා පරිණාමයක ඉන්නේ. හවල් නම කියලා දීපු ගමන් අහුවේ. එහෙම දෙයක් නැහැ මේක. හැම වෙලාවෙම වෙනස් වෙමින් ඉන්නේ අපිට තුලි යක්ෂයෝ පාර වෙනවා, තිරිසන්නෝ පහළ වෙනවා, මිනිස්සුෝ පහළ වෙනවා, මුතුන් පහළ වෙනවා. සක්‍ර දේවීන්ද්‍රයා පහළ වෙනවා. අපි නේ සක්‍ර දේවීන්ද්‍රයා වෙනම පාණ්ඩු කම්බල සෛලාසනේ එහෙට වෙලා ඉන්නවා. බුදුහාමර වෙන තැනක ජේතවනාරාමයට වෙලා ඉන්නවා. මම මෙතන මැට්ටා. කවුද ආපු මහතුරු? මාත්‍ය. සාදීසයි ගියේ. අපි යන්නේ ධම්මදී පදරෙන් ආගෙන අද වැඩසටහනක් අපි හරි ඒකට මේ මේ මම කිව්වා දෙකට එහෙමයි කියලා. ඉතින් මට සම්බන්ධ කරගත්තම මම ඊ කතා කරා. එතකොට එයා ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික දීලා ටික කරાવી. දෙකට මම වෙනවා ඊට පස්සේ හතරට මම තියෙනවා. එතකොට ওই කට්ටියේ නායකයෙක් කවුද ඉන්නේ? නායකයෙක් කියන සුරේෂ් මේ සංග අමරගොන් කියලා. ඇවිල්ලා ඉන්නවා. ඔව් නෑ. මෙයාත් එක්ක කතා කරගෙන යන්න මම දැනුවත් වෙලා ඉන්නේ ආරාධනා කරලා යන්න ඕන. හොඳයි. ආරාධනා කරලා හොඳයි. ආරාධනා උනේ නෑ. ඔහොම කිව්වට බෑ. වචනෙන් කියන්නේ. ආ සොන්නා අපි ධම්ම විවදනෙන් ආවේ. අපේ 30ක් පමණ දෙනා ඉන්නවා. අපි වෙන අනුගම්බා කරලා ස්වාමීන් වහන්සේ අපිට ඇවිල්ලා ඒ ධම්ම බණ සහ මේ භාවනා සම්බන්ධව අපිට දැනුවත් කරන්න කියලා ඉල්ලා දෙන්න ස්වාමීන් වහන්සේ. සුපත් වේවා. අන්දම බාර ගන්න ඈ. හොඳයි. ඉතින් මෙහෙම කිව්වහම මොකද හිතෙන්නේ? රිදෙනවද? එහෙම නැත්නම් මේ මහණුනේ ඔකටයි කියලා හිතනවද? කණුන් කින්දි බල බල ඉඳලා හරියන්නේ නැහැ. බලන්න ඕනේ අන වෙනගෙන රවට්ටන්න ඒ වචනෙම කියන්න ඕනේ. අයියා බව වෙන්නන්න මම දන්නවා මාතු පිටිකේ දන්නවා කියන්නේ ඒ වචනෙම කිව්වා ඌ හොල්මන් වෙලා වැටෙනවා. ඒක ඌට තේරෙන්නේ නැහැ කියන එක මට තේරෙන්නේ නැහැ කියන එක තේරෙන දේ තියෙන්නේ වර්තමාන මොහොතේ විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක සියලු දෙනා පිළිගන්න දේශනා අපි ඒක අහවල් පොතේ මෙහෙම තියෙනවා බලන්න. එතකොට අනුපතින් පස්සට යනවා භූමි අමෘත පිටකද හරි අපිට බෑ කියලා පතින් පස්සට යනවා. පොත බලපේ කරණ තේරෙනවා ඒ පොතේ තියෙනව නෙමෙයි මේ හාමුදුරුවෝ කියන්නේ. පොතේ තියෙන වෙන ඕඩරයක් හාමුදුරුවන්ට ඕන දෙයක් කියන්නේ. ඒක හොඳට කියවලා බලන්න. ඒක තමයි හාමුදුරුවෝ කියතකෝ මේ හාමුදුරුවෝ මට තියෙන විදිහට කියනවා. ඉතින් මෙයා හිතනවා මේ බුද්ධ වචනේ කියලා. එහෙනම් තමයි හාමුදුරුවෝ කියන්නේ දෙකම වැරදි. බුද්ධ වචනේ බලන්න අන්න ත්‍රිපිටකේ තියෙන ඕන කෙනෙකුට කියලා බලතයි. ඒ හාමුදුරුවෝ ඒකට Tamanට ගැලපෙන තාලෙට ඒක පිළිගන්න ඕන පිළිගන්නක Tamanගේ වැඩේ. හැබැයි මතක තියාගන්න මේ හාමුදුරුවන්ගේ අත්දැකීම මේ කියන්නේ බුද්ධ වචනේට අනුව. ඉතින් ඒක උඩ Tamanට තේරෙයි. ආ මට මේ අනුව තවත් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් මට තව මේකේ නොදක්ක පැති බලා ගන්න පුළුවන් කියලා මේකෙන් ආධාර වෙනවා. හැබැයි මේ මූල ධර්ම ඉස්සරහින් යන භාවනා කරන්න ගිය ගමන් විශේෂයෙන්ම ඉගෙන ගන්න වෙලාවට නැති මූල ධර්ම ඉස්සරහ තියාගන්න එපාය. භාවනා කරන වෙලාව මේක ඔළුවට දාගන්න හිතෙනවා. එදාට ඉවරයි. එදාට ගුණාට ඉස්සලා කරත් ඉස්සර වුණා වගේ හැම වෙලාවෙම අර හිතාගෙන යන එකක් බල බල ඉන්නවා. හිත තත්ත්වගත වෙනවා. ඒක කරන්නේ නැතුව බලන්න ඕනේ භාවනා කරනවායි කියලා කියන්නේ ඇති හැටි දැකීම මේ සතිය පශ්චාත්තාප සහිතව යන සතිය තා පශ්චාත්තාප රහිතව යන සතිය මොන ආදා වුණත් බාධක ජීවීම් තරංගයක් තමයි සති බලය කියන්නේ. සාමාන්‍ය පිටියේ තරංගයක් තමයි සති ඉන්ද්‍රිය කියන්නේ. ඒකට බාධා තිබුණොත් එයාට දුවන්න බෑ. සති බලය කියලා කියන්නේ බාධක තරංගයක්. ඉතින් ඉන්දියෙන්ද බාධක දෙන එක තමයි තරංගෙදී තියෙන්නේ. ඒ තියෙද්දි දුවන එක තමයි දිනන්නේ. වැඩිින් ගමන් කරන එක නම් දිනනවා. මේ මෙල්බන් සම්බන්ධ වෙලා දින්නේ මේ මෙහෙන් චර්චර සද්දයක් කරනවා මේක මෙහෙ අප්සෙට් එකක්ද ඔහෙ එකක්ද අපි හොඳයි නේ. මේ තියෙන මොකද්ද කනෙක්ෂන් එක මේ අඩුපාඩුවක්. එතකොට මේ ප්‍රශ්න ප්‍රකාශන මෙල්බන් පැත්තේ නැද්ද? ස්වාමීන් කිව්වනේ දැන් අර අදුක්කම සුඛ ඒ වෙලාවේ දැන් අපිට ඉස්සෙල්ලා කියලා දුන්නේ ස්වාමීන් වහන්සේ අපි ඒක දැනගන්නේ නැත්තේ අවිද්‍යාව කියන හන්ද කියලා. ඔව්. අදුක්කම සුඛ කියන එක දැන දැනගන්නේ නැත්තේ මෝහය මෝහය හන්දක් වෙනානේ නේද ස්වාමීන් වහන්සේ? ඔව් මෙතන මෝහය වික්ෂේපය කියලා කියන්නේ. මෙතන මොහේ පෙනී හිටින්නේ වික්ෂේපයේ විදිය. තේරුණාද? ඒක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන දෙයක්. දැන් අපි අදුක්කම සුඛය කියලා අපි හිතනවා කිසිම දෙයක් නැතුව ඔහේ මොකුත් නැතුව ඉන්නවා වගේ කියලා හිතනකොට අදුක්කමසුක වගේ කියලා හිතනවා හැබැයි ඒක ඇත්තටම හරියට දැනගත්තොත් විතරයි ස්වාමීන් වහන්සේ නේද අදුක්කමසුක කියලා තමන් හරියට දැනගත්තොත් තමයි අවිද්‍යාව එතන නැති නේද ඔය දැන ගැනීම කියන්නේ අවිද්‍යාව නැතිවීම එතකොට අපි අදුක්කම සුඛේ මෙතෙක් යටිපහුවෙච්ච දෙයක් අපි භාවනා ජීවිතය අනිවාර්යයෙන්ම අතු කරගත යුතු දෙයක් ඒක කියන්න කැමති නැති දෙයක් නමුත් කියන්න උත්සාහ කරනවා එයා පෙනී හිටින කැමැති දෙයක් නමුත් එයා ඉස්මතු කරනවා ප්‍රකාශ බවටපත් කරනවා. මෙහෙම කරන්න කරන්න කරන්න අපි විද්‍යාවට තන දීලා අවිද්‍යාව පච කරනවා. එහෙම නැතු අධිකම සුඛේ මට තේරෙන්නේ නැහනේ හරි ගැඹුරුයි නේ ඒක මට අහුවෙන්නේ නැහනේ කියන්න කියන්න අපි පොර දාන්නේ අවිද්‍යාවට. ඉතින් ඒ නිසා අපිට අර නොමිලි ලැබෙන සුඛේ නොලැබී යනවා. ඉතින් බුදුරජාණන්සේ අපිට අපි දන්නේ නැතුව හිටියානම් කවදාකවත් දැක ගන්න බැරි පිටුමාකාර සුඛයක් අපි වෙනින් මතු කරලා තියෙනවක මතු කරන්න කරන්න තියෙන භාවනා කරන එක නෙවෙයි සම්මාදිට්ඨියෙන් බලන්න. මේ අදුක්කම සුඛේ මල මල පයින්න තැන. ඒක තමයි ආහඳගේ වලිගේ. මේක අහුගෙනකොට සෘස්කාලම තේරෙනවා. හැබැයි පයින්නවා තේරෙන්නේ. මේකම විස්තර කරන්න උත්සාහ කරොත් අපිට සැප දුක දෙක කොච්චර බාල්දු කරන්න වෙනවද? ඒ මැදට අපි කරන්නේ සැප දුක දෙක වඩන්න හදනවා. අපි අතින් ඉබේම නොදැන අදුක්කම සුඛේ ලෙසලා යනවා. මේ ලෙසලා යන එක තමයි යාගේ සංසාරගත පුරුද්ද. මගේ වැඩේ තමයි ඒකටම අහගාගෙන ගිහිල්ලා ඒකටම නැවත නැති හිත යොදලා මේ ආඳ අලන්න ඕනේ වලිගෙන් නෙවෙයි ඔළුවෙමයි. ඉතින් එහෙම නැත්නම් අපි තමරාවික්ෂේප වාදයකට වැටෙනවා. කොහොම හරි පොයින්ට් එක අල්ලලා තියනා වගේ පේනවා. අවශ්‍යයි මොකද කියන්නේ ශ්‍රද්ධාව කියන එක මම අර්ථ දක්වාගෙන තියෙන තුන්බෝන් කෙරේ විශ්වාසය සහ ඒ ගොඩනගාගත්ත හැක්කේ බණ ඇසීමෙන් කියන්නේ. ඊට වැඩි යමක් මේ ශ්‍රද්ධාවෙන් මිත්‍යාවක් හෝ බෝන්සෙලකි. බදාසෙලකි කියලා මම බණ ඇහිම තමයි ශ්‍රද්ධාව කියලා. ඒක තණ්හාවකින් බොහොම ආසාවකින් මේ බණ අහන එක තමයි ශ්‍රද්ධාව ගොඩනගන්නේ. ඒ ශ්‍රද්ධාවත් එක්ක මේ ඉන්නකොට කොහෙද ඉතින් මගේ ශ්‍රද්ධාව තව වැඩි කරගන්න කිමක් කල යුතුද කියන එක ගෞරවයෙන් බදාපසේ ඉඳලා හරි සම්බන්ධ වුණාද ඒමයි සම්මානයි පකාඩේ කියලා අනිත් ආ එතකොට නම් උඹලගේ වැරද්ද හරි මෙතන ප්‍රශ්නයක් අවිලා තියෙනවා මේ අර මේ ශ්‍රද්ධාවෙන් ඉඳලා වීර්යයට මාරුණා වීර්යෙන් සතියට මාරුණා කියන එක පරිණාමයක් මිස දැන් මගේ ශ්‍රද්ධාව ඇදිලා ඉවරයි වොන්න මං වීර්යයට ගියා කියලා ඒක කතා කරලා යන්නේ නැහැ. වීර්යය මත උනාට පස්සේ දැන් මම මේ මේ වීර්යය වැඩ බහා තබලා මම සතිය වැඩ බාර ගන්නවා කියලා හිමෙකුත් නැහැ. ඒ එකිනෙකට එකිනෙකට වෙස් මාරු කර කර පරිණාමය වෙවි යනවා. දැන් මෙතන ප්‍රශ්නේ මතුවෙන්නේ ශ්‍රද්ධාව පිළිබඳව. ඉතින් මේ ශ්‍රද්ධාවෙදී මම කොහොමද ශ්‍රද්ධාව වැඩි කරගන්නේ කියන එක. ඉතින් අපි තියෙන ශ්‍රද්ධා જાති දෙකක්. අපි මේ බෞද්ධ ශ්‍රද්ධාව කියන එකක් තියෙනවා නැත්නම් අදහන සුළු ගතිය කියලා එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාව ගැන කතා කරපු සුද්දෙක් පොතක ලියලා තියෙනවා. දිබියට ශ්‍රද්ධාවක් තියෙනවා වේයට ශ්‍රද්ධාවක් තියෙනවා මීමැසට ශ්‍රද්ධාවක් තියෙනවා ඒකෙන් තමයි උන් සාමූහික වශයෙන් කටයුතු කරන්නේ ඒ දිමියගේ වේයගේ මේ මීමැසගේ ශ්‍රද්ධාව අපිට ඉතාමත්ම බලවත් නොසැලෙන සුළු ශ්‍රද්ධාවක් තියෙන්නේ රජ මීමැසේ ඉන්නකම් වචනයක්වත් කතා කරන්න මැරෙනකම් වැඩ නිසා අපිට කවදාකවත් උන්ගේ ශ්‍රද්ධාවක් ගන්න බෑ. අපිටත් ඒ ශ්‍රද්ධාවමයි තියෙන්නේ. ශ්‍රද්ධාව කියන්නේ අදහන ගතියක් තියෙනවා. අපේ රජිනිට වැඩ කරන්නේ. අපේ රජිනි පොලිස් හමුදාවක් තියන, බුද්ධලික හමුදාවක් තියන තුප්පහිලට තේරම කරලානේ බලය පතුරවන්නේ. දැන් ඉන්න රජිනි. ඒක ගන්නවද යන ලෝකේ ඉන්න අන්තිම පාහරම මිනිස්සු. කතවට තේරමත් කරලා ඉවරලා හමුදාවක් මාගෙමයි කරන්නේ. මේ රජිනි වචනයක්ව කතා කරන්නේ. මෙමෙසල දින වචනයක් කතා කරන්න ඇඟින් පිට වෙනවා එක්සූචරය. ඒක ගන්ධ තුරන් තියෙන කල්කල් මේවැස ඔක්කොම හරියට ඕඩර් එකට වැඩ අපිට පේන විදිහට. මේ සද්ධාවයි මනුෂ්‍යයන් දින සද්ධාවයි දෙකේ කිසි වෙනසක් නැහැ. මනුෂ්‍යයෙකුට ජීවත් වෙන්න සද්ධා නැතුව බෑ. ඒක මේ අපි වවන්න ඕන එකක් නෙවෙයි. ඒක මේ මනුෂ්‍යයාගේ පැවැත්ම සඳහා, ජාති භෝග කිරීම සඳහා මොනවා හරි අදාහගෙන වැඩ කරන එක දේශපාලන නායකකමක්. එක්ක ආර්ථික වාදියක් එක්ක සමාජ තත්ත්වයක් අදහන තමයි අපි ඉදිරියට යන්නේ. නමුත් ඒ වෙනුවට නිරාමිෂ දෙයකට සද්ධාව පිටිමුණක් කියනවා ආගම කියලා. ධර්මය කියලා. ඒ නිරාමිෂ දෙය සර්වබල දෙවියන්නාද වෙන්න පුළුවන්, බ්‍රහ්ම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කාමයේ වෙන්න පුළුවන් ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් යම් කිසි කෙනෙක් තාම දැඩිසේ කාමයේම අදාහගෙන ඔය මයිකල් ජැක්සන් වගේ මිනිස්සෙක් මුළු ජීවිතේම මේකට පූජා කරලා කටයුතු කරන කාටද කියන බුණ සද්ධාව නැහැ කියන. විමර්ශකගේ යෙදෙන යෙදවිල්ල බලන්නේ මංසයක මොනම දෙයක්වත් නැත්තේ නෑ සියල්ලම සංගීත විතරයි. ඒ මිනිස්යාගේ ශ්‍රද්ධාව කොච්චරද කියනවනම් එයා අදහන මිනිස්යා වෙනුවෙන් මැරෙන්නත් ලෑස්ති. ඌකට ශ්‍රද්ධාව නෝ කිය කියන්න බෑ. ඊට පස්සේ සුද්ධා කියනවා තිරසේනට පවා ශ්‍රද්ධාව තියෙනවා නම් මිනිස්යා ශ්‍රද්ධාව පිහිටවන්නේ මොකේදද කියන එක මත මම තමයි මනුස්සා මනුස්සකම හිටින්නේ. ඒ මිනිස්යාත් වේයෙක් වගේ ලොක්කට කියන්නේ සලුට් එක ගන්න පටන් අරගත්තොත් ඌ වේයෙක් වෙනවා. කාමයට පහඳින්න ගියොත් කාමයේ රාජධානියේ බැලේක් වෙනවා. යේයනාංශ පැත්තට ගියාම සර්ව බලධාරී දෙයයන්ාංශට ජීවිතේ පයි කියලා සලකනවා. බුදුහාමුදුරුවෝ පැත්තට ගියාම බුදුහාමුදුරුවෝ ලොකුයි කියලා. දැන් බුදුහාමුදුරුවෝ ලොකුයි කියන එක දෙයයන්ාංශ ලොකුයි කියන එක මරනවා. මොනේ ශ්‍රද්ධාවේ තියෙන කුණු හරපේ. එකෙකුටවත් ඉන්න බෑ ශ්‍රද්ධාව නැතුව. ශ්‍රද්ධාව නැත්තම් ඌ සාමිකරම 32 වෙනවා නැත්තම් 58 බවට පත් වෙනවා. ශ්‍රද්ධාව නිසා තමයි අපි ලස්සන දාන දින්නේ, ඉස බාහන්නේ, කොණ්ඩේ වීරන්නේ, සීරම කරන්නේ මොකද්දෝ ළඟා කරගන්නේ. ඒකෙදී අපි සාරබලදාරි දෙවියන් ආසේ තියාගත්තත් බුදුහාමරෝ තියාගත්තත් බ්‍රහ්මන් තියාගත්තත් ඔය එකකවත් වෙනසක් පුදුරදමසේ දකින්නේ නැහැ. මනසේ නැතු ඉන්න බෑ. දැන් අපි බුද්ධාමර කියන පස්සේ ඉතාම පටු තීරෝක තමයි ශ්‍රද්ධාව කියන එක වර්ණා ගන්න හදන්නේ. ශ්‍රද්ධාව කියන එක එහෙම කන්නේ නෙවෙයි. ඇදහිල්ලක් නෙවෙයි ප්‍රාණය ජීවිතේ පවතින්නේ නැහැ. ප්‍රාණය පවතින්නේ ඇදහිල්ලක් තියෙනවා. අපිට ඕන කරලා තියෙන්නේ අපිට ඇදහිල්ල පිළිබඳ වෙනසක් කරන්න පුළුවන් අපි සාජහසයට බැඳිලා නැති නිසා. මීයා දාන්න බලලා දාන්නේ මීයව. ගැරන්ඩියා දාන්නේ මීයව. ඒ ඉදිරියට උඩ භාවනා කරන්න බෑ. ඒකේ වෙන දෙයක් කරන්නත් බෑ. මොකද ඒක උප්පත්තියෙන් ඇවිල්ලා. මිනිස්සයාට පරාසයක් දීලා තියෙනවා. ඔබට ඕන කාමයේ අදහන්න පුළුවන්. ස්ත්‍රී දූර්ත්‍ය අදහන්න පුළුවන්. සුරා දූර්ත්‍ය අදහන්න පුළුවන්. දේශපාලනය අදහන්න පුළුවන්. සමාජ විද්‍යාව අදහන්න පුළුවන්. ආගමක් අල්ලන්න පුළුවන්. කොයි එක උනත් කරන්න පුළුවන් හැකියාව තියෙදි මේ සද්ධාව කියන දේ හොඳම දේට ආයෝජනය කරන්න බුදුරජාණන්සේ වගේ කින් බාර ගන්නේ නැහැ. ඒක බුදුරජාණන්සේ ඒ මනසේ අතට තමන් අදහන්නේ කොයි දේද? ඒ දේ ඔබ කවුද කියලා පේන. එච්චර බුදුරජාණන්සේ කියන්නේ ඔබ අදහන්නේ මොකද්ද? ඒක ඔබේ ක්‍රියාවොත් පේනවා, වචනොත් පේනවා, හිතෙමුත් පේනවා. ඒකෙන් ඔබ කවුද කියලා ප්‍රකාශ කරනවා. ඒ නිසා එකයි මට කියන්න තියෙන්නේ පුළුවන් වෙලාවෙ ඇදහිලා ඉහළම දේට දාන්න. ඉහළම දැම්මොත් උඹ හිතෙන්න යනවා. ඉහළම දේතිය දීගාය කරතේ දැම්මොත් කවුරුත් මේ විනිශ්චය කරන්නේ යම රජු නෙවෙයි උඹමයි විනිශ්චය කරන්න තියෙන්නේ. ඒ අනුඹ තියෙනවා. නිසා ඉහළම දේර තැන්පත් කිරීම සඳහා සද්ධාව අපි වඩා ගැනීම සඳහා බුදුසසුනද පෙන්වන්නේ එකයි ආසන්න කාරණාව දුක. දුක්ඛෝප නිසා සද්ධා. ඔබට හෙන ගෙඩියක් එන්න ඕන ඔළුවට ඉදාර්ථ තමයි සද්ධාවේ. සුනාමි ආවට පස්සේ පුදුම සද්ධාවක්. ඒක නිසා ඉංග්‍රීසියේ බිෂොප් තුමා කිව්වා මේ දෙයයන්ාන්සේ මේ සුනාමි එවන්නේ සුනාමි තීද්දි දෙවියෝ අදහනද කියලා බලන්න සද්ධාව තියෙනද කියලා බලන්න. සුනාමි දෙයයන්ාන්සේගේ නිර්මාණයක් මේ ඔක්කොම දෙයයන්ාන්සේ කියනවා මේ තීද්දි දෙවියෝ අදහනවද කියලා බලන්න දෙවියෝ උදපු ගාම හොලහපලා ගෑණි මරලා මිනිහා මරලා බොකු බලවල ඉලීට අරගෙන පිළිකා දීලා බලනවා. ඒක යටින් උ කියලා තියෙනවා. අපෝ මේ තීද්දි දෙවියෝ අදහන එකයි පුදුමේ කියලා. මේ දෙයියමයි නේද සුනාමිය එවන්නේ. සුනාමිය තියෙද්දි තාම දෙයියව දහන මිනිස්සුන තමයි මට හිතා ගන්න වෙයි. මේ කියන්නේ කාදිනල්. ලන්ඩන් නුවර කාදිනල් කියනවා. දෙයයන් ආන්සර මේ සුනාමිය වල තියෙන ඒ සුනාමිය තියෙද්දි තාම දෙයියව දහනවා කිව්වහම සද්දාවේ සයිස් එක. බුදුජානක කියනවා දුක්ඛෝපනිසා සද්දා දැන් මේ අහට හරි තද්දාවක් ඇති කරන උන්ට හෙන්න ගහන්න දුකක් දෙන්න ඕන. උන්ට ඕනීමක් කරන්න. උගේ ගෑණි මරන්න. එහෙනම් මොඩ පිළිකාවද ශ්‍රද්ධාව ගෙඩි පිටින් එනවා. නිසා අපේ ලොකු සාන්තිකව කාටවත් දෙයියන්ගේ නාමයේ ශ්‍රද්ධාව දෙන්න එපා. ශ්‍රද්ධාව දිනවා කියන්නේ දුකක්. මුල අපායම වවාගත්තේ ඕකට. මිනිසුන් බය ඇති කරන්නේ. ඒකල්ලා මේ සතෙක් මරුවොත් එතන අපාය යනවා අනම්මනම් කියලා කතා දාගෙන ඉන්නේ. ඒක හරහා මේ මනුස්සයාට ශ්‍රද්ධාව බෝ කරගන්න. ඉතින් මේ කෙලියට ගියාට පස්සේ මේ මේ ශ්‍රද්ධාව අවිධිමත්ව ගිය ගමන් කොහේ ඇයිද කියන්න බෑ. ඒ නිසා දුක නිසා සද්ධාව ඇති වුණාට පස්සේ ඒ සද්ධාව නිසා ඒ මනුස්සයා දුක නැති කරන්න හදන වෙනකොට දුකට බය වෙන්න ගියොත් දුකට වෛර කරන්න ගියොත් ඌ අමනේ කරනවා තිරසෙක්. ඒ නිසා සංසාරේ ඇති වෙන හැම දුකක්ම අපිට සද්ධාව ඇති කර ගන්න ගන්නත් පුළුවන් දුක ඇති කරමිනේ මරන්නත් නැත්නම් පුළුවන් දුකෙන් පැනලා යන්නත් පුළුවන්. ඔක්කොම සද්ධාවෙන් කෙරේ. ඒ නිසා මේ ඇති වෙන සද්ධාව මේ දුක නැති කිරීමේ චතුරාර්ය සත්‍යයට යොදවනවා නම් බුදුන් කියනවා ඒ ආයෝජන ලොකුම ආයෝජනයක්. නමුත් දුකක් ඇති වෙච්ච මනසකට තියා දුකක් නැති එකකටවත් බෑ චතුරාර්ය සත්‍ය ඉස්සරහ දුක ආපුවම කොහොමඩක්වත් බෑනේ අංජබජල්නේ. ඉතින් ඒ නිසා කියනවා මේ වගේ දෙයක් නම් කිසි කෙනෙකුට මේ දුක ආවට පස්සේ නන්නත්තර වෙලා පඩාචාරාව වගේ අපුඩි ගහගෙන රිදි නැතුව පියාකුසේ දක්නට බය වෙලා දුමන් දකින්නට බය වෙලා වතුරක් දකින්නට බය වෙලා නටන ගෑණියෙකුට බුදුරජාණන්සේ ගාවට යනවා කිව්වා. කවදාකවත් ලෝකෙ සිද්ධ වෙන එකක් නෙවෙයි. ගිය ගමන් මේ අම්මන්ට සිය පිටවන්න පුළුවන් වෙයි කියන එක. බුදුහාමුදුරට කාටවත් හිතා ගන්න පුළුවන් ද මේ රෙදි නැතුව ඉන්න අම්ම නැතුව අම්මගේ ගෑණියෙකුට නංගි සීලව ගනින් කියලා කියන්නේ. කිව්වට ඔය අරාම්මන්ට සීය එළෝපහම බුදුහාමුදුරට වැඩි ලොකුයි. අර මොකක්වත් නැතුව මේ අම්මට පේනවනේ රෙද්ද නෙවෙයි සීයේ තියෙන දරුවගේ නෙවෙයි සීයේ තියෙන මිනිහාගේ නෙවෙයි සීයේ තියෙන ගින්නේ නෙවෙයි සීයේ තියෙන පියාකුසගේ නෙවෙයි සීයේ තියෙන මොකෙන් අතේ අයින් කරලා නැහැ. ඕවා දයිව එතකොටම සද්ධාව කොච්චර ශක්තිමත්ද කියනවනම් අරතරන් දුකක් ආව මිනිස්සේ ඒ පර්යංකේ මේ කිසිම සම්බන්ධ නැති බුදුරජාණන් වහන්සේ නමක් අවිල්ලා කියනවා නංගි සීය ලෝකම් කියලා. අපින්නම් කියන්නේ තියෙන චික් විලජ් ජනව රෙද්දක් වැඩ ගනින් කියලා අපි කියන්නේ. අපේ සදාචාරණ ඉස්සරහට එන්නේ. මෙහි දරුවෝ දෙන්නෙක් වදපු ගෑණියක් යන හොඳටම තරුණ කෙල්ලක්. ඊයම්මන්ඩියා ගුවා මේ සෙනග ඉස්සරහා මේ මේ කවුරු මේ ආයසුදු මේ අනතු අය කරන් දෙන්නේ කියලා අපි කියන්නේ. අද වැඩිපුර තු අය දෙන හොඳයි තු අය කරන්නේ. මොකක් කතා නැහැ ඇවිනේ ස්වාමී අඩු කුලේ කෙනෙක්ද දාදෙයිද දරුවෝ දෙන පින්වන්තද කොල්ලෝ කෙල්ලෝද අම්මෝ නංගි ඊළෝවා බුක්කෙම්මනේ සම්බන්ධය. අපි මොන තරම් ආලවට්ටම් දානද ওই දෙක අතර මැද මේ අම්බන්ඩි සිතුරිදි අන්දවලා සීල් සමාදන් කරවලා බුද්ධ ආගමට අරගෙන මිනිහගෙන් අවසර ගත්තද කියලා අරගෙන ওই දෙල්ලන් ටික කරනකොට මෙයාගේ සද්දාව සම්පූර්ණ සුන්නත් දූලි වෙලා ගන්නව දෙයක් සෝඩා බෝතලේ කැඩුවගේ බක්කාලා පුපුරනකොටම දැන් මම හිතන්නේ සද්දාව කොච්චරක් ක්‍රියාත්මක අරව එක්කම ඉවරනේ දැන්. දී සම්බන්ධතා හේරම ඉවරයිනේ. ඒක ස්වභාවයෙන් දීලා තියෙන්නේ. එතනදීම කෙලිම ප්ලග් කරන්න පුළුවන් නම් මොකද ගෑණි මිනිහා මරනකොට දරුවා මරනකොට කෙරෙට් ගිනියක් රෙදි නැති වුණාට මොනවා වුණාට උඹේ සීලෙට මොකක්වත් වෙන්නේ නැහැ. උඹේ සතියට මොකක්වත් වෙලා නැහැ. මේ මම කියන්නේ. අතිමත්යන්. ඒ ගෑණිට පෙන්න පොඩ්ඩක් හරි ඇල්ලුවා නම් යකෝ ඇත්තටම සතිය තියනව නේද කියලා. දැන් මේ බුදුහාමුදුරු කියන්නේ පේනවනේ කිටි පිටින්ම. තව මොනවද ත්‍රිපිටකෙ මොකද අභිධර්ම මොකද ඉතින් ඒ නිසා අඟුලිමාල ඇවිල්ලා හිටුපි මහතොක් කපන්න කියනකොට මචං මම හිටියා උඹ හිටපන් කිව්වා එච්චරයි එච්චරයි මියා කාගේ ඔය මටත් වැඩි වේගයෙන් යන මිනිස්සෙක් මම හිටියයි කියලා කියනවා මොකක්ද මේ අදහස් කරන්නේ අර දීපිට කඩුව තියාගන්න මේකල් අපි නම් ජුම් කුංෆු පාඩ පුරුදු කරයි කරහට පුරුදු කරයි ආත්මාරක්ෂක ක්‍රියා පුරුදු කරයි මේ අඟුලිමාල দমনය කරලා ඉවර වෙලා තමයි අඟුලිමාල නොකවුට් වෙන්න කියලා තමයි අපි බන කියන්නේ නොකවුට් නෑ කඩුව ගිලින් කරගෙන ඉඳද්දි මම කිව්වේ මම හිටියා පුළුවන් හිටපන් ඒසොරි සද්දා වීර්යයක් බවට පත් වෙලා සතියක් බවට පත් වෙලා සමාධියක් බවට ප්‍රඥාවක් බවට පත් වෙලා තියෙන්නේ කඩුව තියාගෙන ඉන්නකොට වගේ. සද්දාව මේ දුර්වල වෙන්න දෙන්නේ නැහැ. උණු උණුවේ දෙනවා. එතකොට වදිනවා මොනවා කරන්න කෙලිම ප්ලග් වෙනවා. ඒ නිසා අපි ළඟ තියෙන සද්ධාව අපි මේ බෞද්ධ සද්ධාවක් ඇති කරන දිනවා ඒක ඒක කැන්සර් එක. ඒක ඒක පිළිකාවක්. ඒක පිළිකාවක්. ඒක නැති කරන්න බෑ. පිළිකාව නැති කරන්න බෑ. මොකකටත් මේ සද්ධාවේ තියෙන ප්‍රායෝගික වටිනාකම අපි දන්නේ. අපිට ඕන කරලා තියෙන්නේ මේ ප්‍රද්ධාව කියන තුවාලයෙන් බැගින සැරව ටික. මේ වේ තුවාලේ වෙනස් සැරව වෙනස්. ඒක වැඩ ගන්න එක තමයි ආගම කියන්නේ. මේ සද්ධාවේ මිනිසු මත් කරවලා, බය කරලා, අපාය දෙන්නලා අරකින් මේකෙන් කඩවල ඉතින් ඒක නිසා කර්මේ සාකරන ඵලෙ නැතුවම බෑ සද්ධාව තියෙනවා බුදුහාමුදුරුවෝ කියන කර්මේ සාකරන ඵලෙ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් උනොත් මෙහෙමයි මම උඹලට ඒකයි කියන්නේ උනොත් මෙහෙම වෙයි ඒ නිසා පරිසම් වේල නොඋනයි කියලා මම මම හිතේ තරහ නැහැ මම මේ පුනරුපත්ති පිළිගත්තා කියලා මම තරහ නැහැ මම කියන්නේ උඹලට බැරිලා පුනරුපත්ති එකක් තියෙනවනම් උඹලා හොඳ පැත්තට යන්න මේක දැනගන්න ආගමනම් පිස්සු කතා කරන ඒව නැතුව ඉන්නත් එපා මේ පැත්තේ ගන්නෙත් නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ ආගමේ තියෙන ශ්‍රද්ධාව තන්නේ කරව ආගෙන කරන සද්දාවක් තියෙනවා. ආගමික නායකයන් විසින් ඇති කරගත්ත. ඒක නැති කරන්නත් හොඳ නෑ. මොකද අපිත් ආවේ ඒක කරන්නේ. පොඩි උන් එතෙන්ට යන්නේ. මෙතෙන් ඇවිල්ලා ප්ලග් වෙන්න බෑනේ. මේක හයි ටෙන්ෂන් වයර් එකනේ. අර 1.5 කරන්ට් එක කරන බුදුරස් කරකෝල තමයි කරන්ට් එක ඉගෙන ගන්න. ඒකල බුදුරස් කරකවන්න එන්න ඕනේ. තොරන් ගහගෙන ඊට පස්සේ තමයි පස්සේ කියලා තියෙන්නේ ඕක කරන්ට් එකම තමයි මේකෙත් දුවන්නේ. මේක ඕල්ටර්නටිව් කරන්ට් එක අරක ඩිරෙක්ට් කරන්ට් එක. මේක යන්න පුළුවන් 33000 66000 විතර හැබැයි ඩිරෙක්ට් කරන්ට් එක යන්න බෑ. ඩිරෙක්ට් කරන්ට් එක ඉතර ගෙනියනවා. මේක බොහොම සුළු ගානකට නගපු ගමන් ඒක self destructive. අයිට මේ ඔල්ටර්නටිව් කරන්ට් එක ගෙනියන්න පුළුවන්. ඒ නිසා මේ අරගෙන්න තමයි මේක හැදෙන්නේ. අරක ස්ථಿತಿ විද්‍යාවේ මේක නෑ ස්ථಿತಿ විද්‍යාවේ වෙනම එක. ආ මේ විදිහට මේ සද්ධාව ප්‍රඥාව හා සමබර වුණේ නැත්තම් ස්වයං හානි කරපතත් එකටපත් වෙනවා. තමාගේම පද්ධතිය විනාශ කර ගන්නවා. ඒ වගේම මූලධර්මවාදී වෙනවා. ඒ වගේම තව කෙනෙක් වෙන ඇදහිල්ලක් නිසා මරන්න හිතනවා. ඒ මනුස්සයා මේ ඇදහිල්ල නෑ. මයි ළඟ විතරයි නියමයක තියෙන්නේ. බුදුන් කෙනෙක් තමයි කැතම දේ මිනිස්සු ළඟ දෙන. ඉද මේව සත්‍යම් ඕකපඤ්ඤා. මම විතරයි සත්‍ය දන්නේ අනිත් එක දන්නේ අනිත් එක බොරු කියලා හිතපු ගමන් ඒ මිනිස්සු ඇසුරු කරන්න එපයි කියලා. ඉද මේව සත්‍යම් ඕකපඤ්ඤා. මේමයි සත්‍යය. අනිත් එක බොරු කියලා කියපු ගමන් මේ ලෝකේ ඇතිවෙච්ච සියලු යුද්ධ සද්ධා යුද්ධ. ඒකට කියන්නේ සූත්‍ර යුද්ධ කියලා. කුරුස යුද්ධ කියලාත් කියනවා. ඒ ශ්‍රද්ධාව මිනිස්සෙක් විසින් තව තමන්ගේ අම්මට විරුද්ධව නගා හිටවන්න පුළුවන් තරම් භයානකයි. තමන්ගේ තමන්ගේ දරුවට විරුද්ධව නගා හිටවන්න තරම් භයානකයි. බොහොම ධර්මිකව යන්නේ. බොහොම හැඟුම්overline යන්නේ. ගිහිල්ලා බෝම්බයක් තියන්න පුළුවන්. අම්මා මරන්න පුළුවන්. තාත්තා මරන්න පුළුවන්. ඒ මොකද ඉඳලා වැඩක් නැහැ මේ ආත්ම භාගයක් නේ තියෙන්නේ. මීට වඩා හොඳ මේක මැරිලා හොඳ ආත්මයකට එන්නේ කියලා අරගෙන යනවා. මේ සුද්ධ යුද්ධවලදී ඒකෙදි කියලා තියෙනවා මේ මේ කුරානයේ ලියලා තියෙනවා ඔබ වෙන ආගමක ඉන්න කෙනෙක් දියන්නාන්සි අදහන පැත්තට නැත්නම් අල්ලාහතුම අදහන පැත්තට ගැනීම සඳහා ඔබ මොන දහං ගැටේ දැම්මත් ඒ සඳහා මානව ಜಾති භාගයක් මරුවත් ඔබ හොදන්න නැතුව කෙලින්ම ස්වර්ගයට යනවා. මිනිහ හොදන්නවත් ඕනේ. හැබැයි මුස්ලිම් මිනිස් දෙක් මරුවොත් මුළු මානවයම මරුවට වඩා මට පෞසිද්ධ වෙනවා. ඇදහිල්ල තියෙන කෙනෙක් බලන්න එපා. ඇදහිල්ල නැති ඕනේ ගානක් අපපන්. ප්‍රශ්නයක් නෑ උඹ උඹ මිනිහ හොදන්න නැතුව කෙලිම දුවක් ගෙදගෙන යන්න. බලන්න සද්දාහේ මිනිස්සේ වසකව නැහැටි. අන්තිම භයානක අංජ ගබ්බේ අදින් ගංජා කුඩු මුල්ලේ ඒක නිසා කාල් මාක්ස් උනා කිව්වේ ලෝකේ තියෙන බරපතලම අබින් තමයි සද්දාව. ඕන කෙනෙක් මත් කරතේ. ඒක ඒක මත් උනාට පස්සේ තමන් පීයෙන් අර ගන්නවා, වහ කනවා, සීනියස ගන්නවා, නැත්නම් අදහන්න නැති මිනිහෙක් මරනවා කියන එක ධනකොළ ගහක් කපන තරම් ගන්නවා. ඒව ඒව පිළිබඳ ඉතිහාසයේ සම්පූර්ණ මකලා කුණුහරුපයක් අද උපාස ඉතිහාසය කියලා අපිට උගන්වලා තියෙනවා. දිනබුවේ කාලියම ප්‍රාපේට තමයි ඉතිහාසය කියන්නේ ඇත්තට නෙවෙයි. අම්මා අමර සටනක් අමර නෙවෙයි කියන්නේ අමනුස්ස සටනක් කරලා. කැත විදියට බැරි එකක් තලලා දිනබුවේ කාලියනවා. අද තියෙන ඉතිහාසය කියලා කියන්නේ අන්න එහෙම දිනාගත් එක ඒ මරන්න හේතුව අනිත් එක්කන අපේ ඇදහිලි නෙවෙයි. වෙන මොකක්වත් තිබිලා නැහැ. ඒක ලියලා මම දන්නවයි කියලා කියන ඇදහිල්ලත් බොරු. බටේරින් ඇවිල්ලා තියෙන ඒ ඇදහිල්ලත් බොරු. දැන් ඒක ටික ටික එන්න පටන් අරගත්තා. අසද්ධාව විතරක් හානි කරයි. හැබැයි සද්ධාව අතක් වගේ, සද්ධාව ධනයක් වගේ සියල්ල කටයුතු කරලා දෙන මිත්‍ර අමාත්‍යවරයෙක් වගේ හරියට ගත්තා. සද්ධා නැති මනුස්සයා මේ කන්න තිනවා අත නැහැ. ඉතින් දිවෙන් කන්නේ. ෂොප් එකේ බඩු තිනවා. තේ සල්ලි නැහැ. ඉතින් කට හැලලා හලහලා ඉන්නවා. සද්ධා නැති මනුස්සයා එහෙම වයද්දා දෙන එක නා ගියා. මේ බඩු මට දෙන්න කිව්ව ගත්තා. මේක හතක් වගේ. ඒක ධනයක් වගේ, බීජයක් වගේ කියලා කියනවා. මොකද සද්ධා ඕන විදියට පටලවා ගන්න පුළුවන්. ඒක සද්ධාව හරියනකම්ම සෝවන් වෙනවා කියලා කියන්නේ. අවික්ක ප්‍රසාදේ එනකන් සෝවන් වෙයි කියලා කියන්නේ. එතකන් අපි ළඟ තියෙන එක බොහෝ විට මිශ්‍රයි. බොහෝ විට හානිකර දේවල් සහිතයි. ඒක සුද්ධ වෙන්න නම් දුවට මතක තියාගන්න වර්තමාන මොහොතේ ඉන්න සද්ධාව ඕනේ නැහැ. ඒකට සද්ධාව ඕනේ නැහැ. ඒ සුතමේ ඥානෙ ඕනේ. ඒක තමයි කරබැලීමේ ආසාව. ඒක තමයි හැම උපරිම සද්ධාව. තමන් තමන් කරන උසවීම සද්ධාව තමයි. ඒ සද්ධාාවක් නැතුව වුණත් කරන්න පුළුවන් මේලි භෞතික විද්‍යාවත් තියෙනවා. ඒ කියන්නේ මට ඉන්න පුළුවන් ද බලපන්. බලලා ඒක විස්තර කරන්න උත්සාහ කරපන්. එතකොට ඔය කියන අදුක්කම සුඛ වේදනා. ඒක ඔය සංඥා නැති තැන, සංස්කාර නොකරන තැන ඕන තරම් අපේ අතර යටිපහුව වෙනවා. නමුත් අපි දන්නේ අපි දන්නේ සංඥාව වැඩ කරන තැන විතරයි. අපි දන්නේ සංස්කාර වැඩ කරපු තැන විතරයි. අපි දන්නේ සංඥා මේ වේදනා වැඩ කරපු තැන විතරයි. නමුත් වැඩ කරන තැන කවදාකවත් නෑ. ඒක වැඩ කරන්නේ නැති තැනක් තියෙනවා. එතන අමරාවිකේ වාදයට අවිලා තියෙනවා. ඒක පන්නේ. අපි උත්සාහ කරනවා වැඩ කරන දැන් ඔක්කොම ලේබල් කරලා බලන වැඩි හරියක් මොකුත් නැහැ. වේදනාව මෙනෙහි කරලා බලන්න දවසේ වේදනාව විඳින්න කොච්චර පොඩද අපි. අනික වෙලාවට මොනවත් නැහැ. ඉතින් ඒව ගැන කතා කරන්නේ නැහැ. අපි සංඥා වශයෙන් අල්ලලා තියෙන බොහෝම සුළු කොටසක්. ඒකමනේ අපි මේ සම්පූර්ණ තරංග ගන්න නටන්නේ. නමුත් එනේන දේ මෙනෙහි කරලා බලන්න මෙනෙහි කරන්නේ නැතුව ඉන්න මේ වෙලාව වැඩි. ඒ වගේම මේ හිතාමතා කටයුතු කරන කියලා අපි දතුම් මෙරෝ කියලා ඇඬුවට බුදුහාමන බුද්ධියට හැන්දගෙන හතු වෙනවා. නෑනේ. බුදුනට බුද්ධියට හැන්දගෙන කන්ට වෙනවනේ. එක සතෙක් මතලා දැන් මොක කවුද ඊළඟට කන්නේ? ඔය චේතනාපූර්වක එක සතෙක් මරලා උදේ ඉඳලා හැන්දෑනකන් තැවෙනකොට උදේ ඉඳලා හැන්දෑනකන් අපාය වම කියන අකුසල කර්ම රැස් කරනවා. ඔබ දන්නවනේ ඒක අසංස්කාරිකයි මේක සංස්කාරිකයි කියලා. ඒක හරිය ඒකට මම අපාය යන්නේ ඒක වෙනම දෙයක්. දැන් මේ වෙලාවේ අපි පාඩියක් ගන්න. ආනේ විදිහට ඒ සංඥා වේදනා සංස්කාර එන වෙලාවේදී අල්ලන්න කියන්නේ ඒව හොඳ නිසා නෙවෙයි. ඒව පොඩි දෙයක් ඇවිල්ලා අපි පෙළනවා. නිසා එනකොට අල්ල බෑග් එකට දාන්න. ඒකට උන්ට තේරෙන්නේ සංඥා නැතුව තමයි හොඟ වෙලාවක ඉන්නේ. වේදනාවක් නැතුව තමයි හොඟ වෙලාවක ඉන්නේ. සංස්කාර නැතුව තමයි ඉන්නේ. නමුත් ඒක අදාහ ගන්නවක්වත් දැන ගන්නවත් කවුරුත් මිනිහෙක් නැහැ. එතන මේ මිනිහා තැවි තැවි ඉන්නේ කරපු සංස්කාර ගැන. කරපු සංඥා ගැන. කරපු වේදනාව ගැන. ඉතින් ඌ අන්ධ භූතයක්. ලැබිච්ච විවේකේ සමාදම් වෙන්නේ නැහැ. ලැබිච්ච හිස්තන සමාදම් වෙන්නේ නැහැ. මොකද ඒක අමරාවික්කේ පාදයට කරනවා. ඒක ඇත්තේ නැහැ නැත්තේ නැහැ කියන්නත් බෑ. ඔක කියලා ඉති වැඩකුත් නැහැ. ඔහිලි පටල වෙන්න ඉඩ තියෙනවා කියලා කුණු හරපන බොහොම ලස්සන පෙළ ගහලා කියනවා. අරක කියලාන්න බෑ. ඒක දිහා බලනකොට ඒ ලොකු සාමිනාන්තේ ලියලා තියෙනවා ඒක මේ තියෙන ඇත්තම ලොකු සාමිනාන්තේ ලිව්වට චූල සත්‍යක සූත්‍රේ බහුන්නම් වදසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්තා. මිනිස්සුන්ට එන්න පැමිණ තියෙන දුක් රාශියක් බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා. මුල බොරුවට හිතෙන් දැවුනට ඇත්තටම මේ අකුසලේ වෙලා නැහැ. වෙලා තියෙන ටික ඔච්චර දැවෙන තරම් වටින්නේ නැහැ. ඒ නිසා වෙච්ච වෙලාදික වෙච්ච කියලා දැනගනි අනිකලා හිතට විවේකී දීපා. අසහනෙන්තරෝ ඉන්න දීපා. චේතනාවකින්තරෝ ඉන්න දීපා. සංඥාවෙන්තරෝ ඉන්න දීපා. විවේක වේදනාවෙන්තරෝ ඉන්න දීපා. ඇත්තටම හිත ඉන්නේ එතන. නමු කරත් වෙනකට වුණා වගේ උදේ ඉඳලා හැන්දනකම් පශ්චාත්තාප. විචිප්ත. ඉතින් ඒ තමයි පුතඥයයි කියන්නේ. පුතඥය හරිය කැමැති විචිප්ත වෙන්න තියෙන කරුණු ඉදිරිපත් කරගන්නත් ඒක කට්ටිය ගාන්නයි. හැම කෙනාම දකින්නකොට වික්ෂිප්ත වෙච්ච කරුණු ටික ගන්නවා ගිහින්. අර එක මෙයාගේ බෙදා ඕක තමයි අපිට තියෙන මේ තම්පප්පලාව කියන්නේ ඕකට. තමන්ගේ හිත වික්ෂිප්ත කරගෙන කක්ක කරගෙන හැම තැනම ගන්න. උදේ ඉඳලා හැන්ද වෙනකන් ගන්න. ඇත්තටම කක්ක ටිකයි තියෙන්නේ. ඒක වෙන් කරලා ඉවරලා පොඩි පොලිසියෙන් බෑග් එකට දැම්ම නම් මො සිරිසිරි බෑග් එකට ප්‍රශ්නයක් නැහැ. අපි කරන්නේ අර පොඩි දේ අරගෙන බොහොම ප්‍රවේශයෙන් හැම තැනම පොට්ටු තියෙනවා. පඳුරලා. කක්කටිය කියන හැම තැනම ගන්නවා. ඒගොල්ලෝ කියන බාන්ට ගන්න යන තැන ගඳයි කියලා ඇත්ත තමයි. නමුත් අචාන් චාම්තුරු කියනවා මේ යෝගාවචරෝ ඊටවලු එක පන්තියක් තාන්ටෙන් අර මන්තියක් තාන්ට යනවා. ඉන් ගියාම කියනවලු ඒකේ ලුණු නැහැ. ඉහි මధుරු. ඉහි සද්ද. ඉතින් යන්නේ යන දන උට අල්ලන්නේ නැහැ. ඉතින් කියනවා බලු වෙට්ටක් තියෙන බයගයක් අරගෙන ගියේ එක. යන්නේ යන දන බලු ගඳයි කිව්වට පස්සේ ඒක තමයිලු මට කියන්නේ. ඕකයි බල්ලේ බෑග් එක වල බලු පෙට්ටක්. ඇති යන යන දැන් බෑග් එක තියලා ඉඳ ගන්න ඊට පස්සේ කියන මෙතන යන යන දැන් බලු කොටන්නේ. ඒ දුරන යෝගාවචරයේ ඒතුළු රූපේ බෑග් එකේ කක්කා. ඉතින් යන යන තැන බෑග් අනිවාර්යෙන් අරගෙන යනවා බෑග් එකේ තියලා කියන මෙතෙන් ආව මෙන්නවත් බලු කොටයි. අදින් යනවා අදින්වත් බලු කොටයි. ඉතින් බෑග් එකේ තියෙන්නේ. ඇත්තටම යන්නේ ඉස්තන්ට ලාභයි. <laughs> ඇත්ත ඉස්තරේ පුස්කන්නේ ඔය ඉතින් වැරදි හොයන්න හදන මිනිහට මෙලෝ සංසාරේ ගමනක් නැහැ. ගිය ඕනේ තැනක. පට්ටල වෙනකම් වැරදි දැනෙන්නේ නැහැ. පට්ටල වෙච්ච ගමන් අයියෝ මෙතන තරකම තියෙනවා. බලනකොට මල්ලි කක්කා. ඒ විදිහට මිනිස්සුන් ඉතින් අපි අපි ඉතනක ඉන්න මිනිස්සු අනික් කෙනෙක් hina වෙන්න හොඳයි යෝ ජෝක්ස්. හැබැයි අපි ළඟත් මල්ලි කක්කා තියෙනවා. අපි ළඟත් මල්ලි කක්කා තියෙනවා. ඒ නිසා අපි කක්කා කරලා සහෝදරයෝ කියන්නේ නෑදෑයෝ කියන්නේ ඒක ටික ගාන්න තියෙන පෝරුව තමයි. පොට්ටු තියෙන තැන් අපි ගිහිල්ලා අර කක්ක ටික අරගෙන සූපත් වේවා සූපත් එන්න ආශිර්වාද කරන්න ගන්න මම සූපත් කරනවා ඔයගොල්ලන්ට ඉතින් ඔක්කොම ටික ටික ගාපම මුත් බලව හරි ගැටි හරි ගන්නත් හරි ගන්නකොට ඔක්කොම වෘතජනකමට ආශිර්වාද ලැබෙනවා සෝරි කියලා හිතෙනවා බුදුහාමුදුරු මේ එන්න තියෙන දුක් කොච්චරක් ඈතිම මකලා තියෙනවද වර්තමාන මොහොතේ ඉන්නවනම් ඕන තරම් තේරෙයි ගඳ නැහැ කක්ක නැහැ හැබැයි රසකුත් නැහැ හැබැයි ඒ වුණාට ගඳ නැතිකම ගඳ නැති කිරීම අපි ශ්‍රද්ධාවෙන් ගන්න හදන්නේ වර්තමාන මොහොතේ පාම ওই මොනම න්‍යායයක්වත් මූල ධර්මයක්වත් සමීකරණයක්වත් නැතුව හරි. නමුත් ඒක අමරාවි කියලා විතර. ඒක ඒක ඇති කියන්නත් බෑ නැති කියන්නත් බෑ කියන එක දක්ෂකමක් දන්නේ නැහැ වෙන කෙනෙක් පටලවාගෙන ඉඳන්නේ නැහැ කියලා අපි ලස්සන කතා ගොතන්න හදනවා ඒක වටේ යන වටපිට දේවල් වලින්. හැබැයි මම අමතක කරනවා. ඒ නිසා ශ්‍රද්ධාව කියලා කියන්නේ අන්න එහෙම දෙයක් ප්‍රඥාවේ වෙන් කරගෙන නැත්නම් ප්‍රඥාව මුසු කරගෙන මේ මොනම නිකායකටත් අහු වෙන්න බෑ මොනම මූල ධර්මයකටත් අහු වෙන්න බෑ මොනම සමීකරණයකටත් අහු වෙන්න අහු වෙච්ච ගමන් සද්ධාව සකන්නේ නැහැ මොන සමීකරණේ හරහා ගියා සද්ධාව සකන්නේ නැහැ අපිට ඒක ඕන වෙනවා මෙතෙන් බෑ ගන්න බෑ ගත්තට පස්සේ සීල සමීකරණ අතහැරලා විමුක්තිය කියන්නේ සමීකරණ වලින් අයින් වීම මේ ඉන්නේ තියෙන වර්තමාන මොහොත එනිසා කීයේ කියන මහායන බුද්ධ ආගමේ දෝග ගැත්ත බුද්ධ නේච කියලා බල්ලට තියෙන බුදු ගතිය. බල්ලගේ බලු ගතිය බුදු ගතිය. ඒක ඇත්තනේ. ඉරු බහන කරන්න ඕනේ වතුරේ තෙත ගතියට බල වතුර වහන කරන්න ඕනේ. ගින්නේ තියෙන උණුසුම ගන්න ගින්න භාවනා කරන්න ඕනේ. අපේ හුදුවතිය ඉන්නේ මොනවක්වත් නොකර ඉන්න වෙලාව. අපේ ප්‍රകൃතිය ගින්නේ තියෙන උණුසුම වගේ වතුරේ තියෙන තෙත ගතිය වගේ ප්‍රകൃතිය අපි ඒකේ ගින්න දෙන්නේ නැතුව එක එක නහටම මාව පාණ්ඩ හදනවා විශ්මෝම ඇඳගෙන නටන්න හදනවා. ප්‍රകൃතිය එන්න දෙන්න නම් අපි ඒ වගේ ප්‍රകൃතිය එන්න දෙන්න කැමති කෙනෙක් ඉස්සරහා ගිහලා රඟපාන්න ඕනේ. ඒකට එයා කියයි බොම්බ නටන විසු මේකයි කියලා. ඒ වගේ තමන්ටත් තේරෙනවා මේගොල්ලෝ විචනය කරන විදිහ නෙමෙයිනේ බලන්නේ පුදු නිරීක්ෂකයෝ. ඒක තමයි වෙන කොමන නැටුම් කියලා කාට තියෙන අදා. කාට කවුරු ගන්නද මේ පෙන්වන්න දැන්. අනේ ඒක නම් සද්ධාව. ඒකට කියනවා සද්ධාහට වැඩිය ඇති හැටිය දැකීම. ප්‍රකෘතිය දැකීම. අමාරුයි. අමාරු මොකද අපි ඒ තරම විකෘතිය ප්‍රකෘතිය කරගෙන ඉන්න නිසා. ඇඳලා කියලා. ඊමසිට ඉඳදී අපි කියන්නේ ඌ ඇඳලා ඉන්නේ. අඳින්නේ මොකටද ගොනාට. අඳිව ඇඳලා කිව්වට ඉතින් ටික කියන්නේ නැහැ. ඌ ඇඳලම. ඌ ගොනා. කතා කරලා බේරන්න බෑ ඌ ඇඳලා. ඒක හැම එකම ඇඳලා. හැම එකම ප්‍රොෆෙසර් කෙනෙක් හිටාන මේ යුනිවර්සිටි එකේ ලෙක්චර්ස් ලියන. මම ප්‍රොෆෙසර් කෙනෙක් කියනවා. අර වෙන්නේ ඉතින් වර්තමානයේ නෑ. ඉතින් ඒක දිහා බලනකොට උරු කොටයක් විතරයි. විශ්වවිද්‍යාලය අන්නේ කොතනක් තියන්නේ නැද්ද පුළුවන්. මෙල්බන් වලට ඇහෙනවද තරහ යනවද දන්නේ නැහැ. ඇහෙනවද මොකද? තරහ යනවද? තරහ යන්නේ නැහැ මොකුත් නැහැ ස්වාමීන් අමරාවි කියප වාඩි. ඒක වෙන්නේ මොකුත් නැහැ. මොකුත් නැහැ. ඒක තමයි අර පටන් ගන්නකොට කිව්වේ සංජය බෙල්ලට්ටි පුත්‍ර සමාදන් වෙලා. වෙලාව සම්පූර්ණ වෙගෙන එනවා. එතන වෙන මොනවද කියන්න තියෙන්නේ? මොකද ඔය ගෙනාව දැන් අද මේ අර මේ මහත් එක්ක අපිට එනවයි කියලා තියෙනවා ඒක ඩිමොන්ස්ට්‍රේට් කරලා තියෙන තැන ෆොටෝ එවන්නේ කියලා තියෙනවා ඒක යවලා තියෙනවා ඒ වගේම හේමන්ත ලියලා තියෙනවා එච්චරම විස්තර ඕනේ නැහැ මේක උගා ප්‍රොෆෙෂනල් එකක් ඒක නිසා මේ ඇවිල්ලා බලන්නයි කියලා එතකොට ආරිට බාර දීලා වැඩි කරන්න යන්නේ ඉතින් ඔහම එක පාරට බෑ ටිකක් නැකත් බලලා අරේ මේ ඩිෂෝසරයක් කියන ලංකාවේ ඉස්ලාම් වගේ ආපු එකක් නේ එක සැරේම හොඳ නැහැ මේ දවස්වල මේ ප්‍රදර්ශනයක් තියෙනවා ඩිෂෝසර් ප්‍රදර්ශනයක් ඔෆිස් එකේ ඉස්සරහ <laughs> විජේ නායට පෙන්නනවා එතකොට ඊයේ මං ගියා වීසා එහෙම තමයි උඹලාවත් එහෙම තමයි කරන්නේ මේ අමුතු සතෙක් කියලා ප්‍රදර්ශනයක් තියෙනවා මේ ඊයේ ගියා ඕස්ට්‍රේලියානු වීසා වලට ඒක වීසා පාස් කරලාලු තියෙන මං ડોකියුමන්ට්ස් බාර දීලා ආවා මේ සැරේ ගන්නේ අමුතර මොකද්ද වීසා જાතිය එනවා මං බ්‍රිස්බේන් වල එනවා මේ සැරේ මට දුන්නා ලොන්ග් ස්ටේ මේ වීසා එකක් එතකොට මේ මීට පස්සේ මම හිතන්නේ මේ බ්‍රිස්බේන් ශ්‍රී ලංකාරාමේ මගේ නම නොමිනේට් කරන්න විතරයි ඕන කරන්නේ. ඔක්කොම ડોකියුමන්ට්ස් හදාගත්තා. පුදුමාකාර ડોකියුමන්ට්ස් ඔකක් කීයේ බාර දුන්නා. එහෙම හිතනවා හැබැයි සල්ලි ගත රු 50000ක් විතර. ආ නිව්සීලන්ඩ් එක තමයි ස්වාමීන් ටිකක් ගණන් ඔස්ට්‍රේලියන් එක 10000 නෑ මේ වීසා එක 46000ක් ගන්න. ඒනම් වෙනස් එකක් වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ. ඔය ඒක නිසා මම ලියලා ඇරියා බ්‍රිස්බේන් වලට ලියලා ඇරියා. වීසා එක මේ પાස්පෝර්ට් එක තියාගන්න ඒගොල්ලෝ ලියුමක් එවන්නේ ඒ අතරමැද ප්‍රොසෙස් කරනවා නිව්සීලන්ඩ් එක. හොඳයි එහෙනම් අපි නතර වෙනවා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සම්මා සාරිසත්. දැන් අපි නා ඊතාවතාජාති ගාථා සජ්ජහනා කිරීමේ මේ ධර්ම සාකච්ඡාව ආදී දිනව සටහන් කරමු.